Sampai jumpa di video selanjutnya. තමයි අපි මේ වෙලාව වෙන් කරගෙන තියාගත්තේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් ඒ සඳහා මේ යුතු ධර්ම සාකච්ඡාවේ සුචි මාතෘකාවක් හෝ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ කාටත් පොදු ප්‍රශ්න හෝ තියෙනවනම් ඉදපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. සිද්ධිය මොකද්ද? මොකද්ද සිද්ධ සිද්ධ උනේ? දැන් ආහාර බෙදා ගන්නකොට ළමයට වෙනස් හුඟක් වෙනවනේ දැන් මස් මාංශ කියනකොට ඉතින් මේක ආවම මම බැලුවම එකක් තිබුණා නේද මට අහන්න එවෙල මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම කලේ කියලා. ඉතින් ලොකුමෑණියන් මම හිතේ ආවේ හොම මේකට මොනවද දාලා ගියා. ඒක පස්සේ ඉතින් යහපු එක වැරද්දක්. ඒක දෝෂයක් නෙවෙයි. ප්‍රශ්නේ මන් තියෙන්නේ තමන් ප්‍රතිපදාවක් විදිහට එළවලු ආහාර මත යපිලා තියෙනවා. මොත් මෙහිදී මේ මස්මාංශ ආහාරයක් ලැබිලා තියෙනවා. ඒක පිළිබඳව විමසීමක් කරලා තියෙනවා. මේකට මේ මස්මාංශ සම්බන්ධද කියලා. ඒකේ දෝෂයක් නෑ. නිශ්ශබ්ද වෙලා ඉන්න එක නෙමෙයි. නෑ. ඒක අහලා දැනගත්තට ප්‍රශ්නයක්. ඒක හොඳයි. නමුත් මේක ඇහුවයි කියලා විනයට හෝ ධර්මයට හෝ ප්‍රශ්න නැහැ. අපිට මොනවාරි අපි පිටරටකට ගිහලා කෑම කන්න ගියත් මේ මේ જાතිය මොකද්ද මේ නම කියලා අපි අහගන්නවා. නිසා ඒකේ ඒක දෝෂයක් නෑ. නිසද්ද වෙනම නම් හොඳයි. නමුත් මේක ඇහුවයි කියලා එහෙම මේ උල්ලංඝනය වීම, විතික්‍රමණය වීම වෙන සකපොදව ගන්න දෙයක් වෙලා. මහලා ඒක නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න යුතුයමයි. මොනවාරි තියනවා නම් වැරද්දක් කියන එක නෙමෙයි මේ Taman ගන්න හදන දේ මොනවද මේ ආහාරය කියලා දැනගෙන අහන්න අරුවට ඒකේ දෝෂයක් නැහැ. ඒ වගේම Tamanුත් උත්තර නිසද්දව ආහාර වේලක් ගත්තත් කවුරු හරි එහෙම ප්‍රශ්නයක් අහුවොත් Taman දන්න උත්තර දෙන්නත් බැහැ. Tamanගෙන් ප්‍රශ්නයක් අහුවනම් ඒකට Taman දන්න එක අනිත් එක්කනට මතක් කරනවා. Taman දන්නවනම් නිවැරදි කිරීමක් වශයෙන් හෝ තොරතුරු දීමක් වශයෙන් ඒක කීමෙන් ඒක ඇහිීමෙන් එමියා ඒක කියලා අපිට කරදර කරනවා හෝ මම එහෙම කියන්නේ මගේ භාවනාවට කැඩිලක් කියලා ගන්නත් එපා. මොකද Taman කයින් හරි යවුවට පස්සේ ඒක එයාගේ විවේකයට බාධාවක් කියලා ගණන් ගන්න. අරකයි මූලික දැන ගැනීම සඳහා කරන දෙයක් ඒ ਸਰවචනංශයේ සඳහන් කරලා තිනවා මේ කැලේමැද ස්වාමීන් වහන්සේ නමක් ජීවත් වෙනවා නම් ඒ කිදෙට්ට ඒ ඒ ඉන්න කුටියට හොරෙක් කඩානවා. වැඩිපුරලා මේ වතුර ඉල්ලනවා. ඉතින් හොරා නම් නම් මොනවක් කරන්නේ වතුර ටිකක් දෙන්න වතුර ටිකක් තමයි ළඟ තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම මේ Taman ඉන්න දැන ඉඳලා දකුණු දිශාව කොහෙද උතුරු දිශාව කොහෙද කියලා නක්ෂස්්‍යව දැනගෙන හෝ ඒක ඔයාලට කියන්න පුළුවන්කම හොරෙක් ආවත් රජෙක් ආවත් ඒ භික්ෂුවගේ යුතුයකමක් තියෙනවා. ඒ මූලික දේවල් ඒ වගේම යම් කිසි දවසක කවුරුද ඇවිල්ලා දිනේ මොකද්ද කියලා අහුවොත් කීවෙන තිතියද කියලා නොදැනගත්තොත් Tamanne දුර්ලභම. ඒ නිසා ඒ වගේ දේවල් වල කතා නොකර ඉඳීම අනික් කෙනාට කරන අව අවතක්සේරුවක් වෙනවා කියන්නේ. අනිවාර්යෙන් කියන්න ගන්න. මෙතන ලොකුමනේ කරාට මෙතන පිළිවෙල දන්නේ නැතුව කියලා මට. අපෙන් ඇහුවත්, මුස්ලිම් කවුරුත් ඇහුවත් අහලා තියෙන්නේ කාටවත් කරදර කරන අදහසින් නෙමෙයි ජෙන්නුවින්ලි තමන්න දැනගැනීමේ ආසාවෙන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන්නේ නැහැ ඉතින් මම ලොකු මෑණියෝ නෙවෙයි නිසා මට කියන්න බෑ නමුත් මම බලන බැල්මෙන් නම් මට කිය හැකි ඒක එච්චරම මේ උල්ලංඝනය වීමක් හෝ විතික්‍රමණය වීමක් කියලා හිතන්න අමාරුයි. සංහස මේ ආනපානේ කරනකොට ආනපානේ විලාසනේ එක වගේ නැහැ නේ හැමදාම එතකොට අර කමඨහන් සුද්ධ කරනකොට ඒක වෙනස් විදිහට කියවෙන්නේ එතකොට කොහොමද ඒ දර්ශනයක් එක කිව්ව කොහොමද කියන්නේ? ආනපාන සමාදාන කියන එක දවසකට වැටහෙනවා මේ අර හොඳට නාස්පුඩු පුරවගෙන යනවා වගේ සමාදාසට විසිරිලා වගේ තියෙනවා එන්නෙම නෑ ආනපානේ. ඒක තවත් දවසට තව විදිහක් වෙනවා ඒ වගේ වෙනකොට ආනපානේ අර හැමදාම කමඨහන් සුද්ධ කරනවා නම් වෙනස් විදියට වෙනවා ඒක ඒක ගුරුවරයා දකින්නේ හොඳක් විදියට ගුරුවරයා දකින්නේ මේ ඒක නිසා හැමදාම ගෙන්නගෙන අහන්නේ අහන්නේ මේක වෙනස්කම තමයි අපි ඉස්සල්ලාම පෙන්වන්න හදන්නේ මේක ආනාපානය කියන එක අපි ඉස්සල්ලා සම්මත වචනයෙන් අරගන්නවා මේ හුස්ම පැවැත්ම සඳහා කරන ආශ්වාස ප්‍රශ්වාස දෙක ප්‍රාණයාමී කියලා නමුත් ඒක යෝගාවචරය ඇද්දක වහන හොඳට අත්දකින්නකොට වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් දකින්නේ. ඒක මේ මේ මේ ෆෑන් එකකින් ඇඟට උලන් වදිනකොට ඇති වෙන දේ එහෙම නැත්නම් දුම් මේ හඳු කුරුමිටියක් පත්තු කරලා එතෙන් ෆෑන් එකක් හයි කරපුවාම එක එක වෙලාවල වලට එක එක ආකාරවල විසිර යනවනේ. ඒ වාතයේ ස්වභාවය ඒක තමයි අපි අස්ති පහන දකින්නේ. මේ මම හුස්ම ගන්නවා කියන හැඟීම ඉවර වෙනකම් බලාගෙන ඉන්නකොට වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නවා. ඒ වායෝ ධාතුවේ ස්වභාවය තමයි අපි කොච්චර කරගෙන හිටියත් කවම දහකවත් එකම දේ දෙසරයක් පෙන්වන්නේ නැහැ. ඒ තරමටම විචිත්‍රයි මේක. ඒ තරමටම විවිධයි මේක. ඉතින් අපි ඒ වුණාට ආනාපානේ බානේ සති භාවනා නොකර හිටියොත් අපි තන්නේ එක විදියට හුස්ම වැටෙනවා කියන්නේ. නමුත් ආනාපානේ භාවනා කරන්න ගියා සමහරවිට ගෙවුවාම කියන විනාඩි 15ක් විතර ගියා එක විදියටම පේනවා. ඒකෝට ගුරුවරයා හොඳටම දන්නවා මේ දැකලා නෙවෙයි මේ කියන්නේ හිතලයි. සත්‍ය වශයෙන් නම් එක හුස්මක් තව හුස්මකට සමාන නැහැ. එක හුස්මක මුල මැදට සමාන නැහැ. මැද අගට සමාන නැහැ. අන්න ඒ තරම් විස්තර සහිතව බලනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලයා හොඳට ගෞරව කරලා තියෙනවා අරමුණට. ඒ වගේම Taman දකින්න දේ තව කෙනෙකුට කියාපෑමේ sannivedanaya කිරීමේ දක්ෂකමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකයි භාවනා වටිනාකම කියලා දන්නේ. මේක තමයි ගුරුවරයා හරි අමාරු මේ ශිෂ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. උගව දෙනෙක් කියන්නේ මම හුස්ම දිහා බලන් හිටියා ඉතින් පැයක් හිටියා දෙකක් හිටියා එකමයි කියලා කියන්නේ. ඒ අදහස් කරන්නේ යා එක්කෝ මේක. හුස්ම යනකොට ඒ පස්සේ යනවා එනකොට ඒ පස්සේ එනවා. එතකොට යාට දකින්න දෙයක් නැහැ. දකින්නේ නැහැ. ඒකේ විස්තර බලන අදහසක් ඇත්තෙත් නැහැ. විස්තර අදහස බලන දැනගෙන මේකයි කමඨාන් සුද්ධ කරන්න කියන්න ඕන කියලා දන්නෙත් නැහැ. යා බලාපොරොත්තු වෙන්නේ මේ භාවනා කරනකොට මට මේ දිබ්බ චක්ක පහළ වෙයි, දිබ්බ සෝත පහළ වෙයි මම උඩින් යයි මේ දිවිවරු පහළ වෙයි නානා ප්‍රවිකාරෝ වේදයන්. මේ හුස්ම ගියා බල හුස්ම ටික ගැන කියපන් කිව්වහම ඕකේ මොනවද ඉතින් උත්තර කතා කරන්නේ. හුස්මනේ උලන්නේ. ඕක නම් ඉතින් ආයේ මේ ගිහි ගියත හැල්ලා ගහක් මොකට කියලා කරන්න ඕන කොයි විලාත් කරන්න පුළුවන් කියලා ඕක පුළුවන් තරම් පුංචි කරනවා. ඒ යෝගාවචරය ගිහිල්ලා බලුවොත් පේනවා අපි ආනාපානය කරලා තියෙනවා කල්පකද කියලා කෝටි ගන්න. නමුත් කවදාකවත් ආනාපාන සතිය කරලා සතිය කියන කයිසිකේ දැම්මට පස්සේ ආනාපාන දින හැම පැතිකඩක්ම හැම මුණතක්ම පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගත්තට පස්සේ මේ හුස්ම රැලි දෙකක සමානකමක් නැහැ. ඉතින් ඒ තරමට යනවයි කියලා කියන්නේ හුස්මටම নিমগ্ন වෙලා. හුස්මටම බැහැගෙන. ඉතින් ඒක අන්තිමට <clears throat> කියනවා හුස්ම හුරන් රැල්ලේ වායෝ ධාතුවේ තියෙන ඒ කම්පන චංචල පිම්බෙන හකුලන ක්‍රියාශක්තිය හොඳට දැනගත්තට පස්සේ ඒක මේ ක්‍රියාශක්තිය කුලඟක චලනයක් විදිහට පේනවද? ද්‍රවයක චලනයක් විදිහට පේනවද? කුඩු වගේ දෙයක චලනයක් විදිහට පේනවද? මේ හුලං ක්‍රියාත්මක වෙන්නේ ඝන ද්‍රව වායු කියන නැත්නම් පඨවි ආපෝ තේජෝ කියන දේවල් වලට සාපේක්ෂව. ඊවදිගේ විසිරි විසිරි යන්න ගියාම සම්පූර්ණ කීලවර කරන්න බැරි තොරතුරක් එනවා. ඉතින් ඒකෙන් කියන්න තියෙන ස්වභාවික ලක්ෂණ හුස්මේ තියෙන ස්වභාවික ලක්ෂණ භාව ලක්ෂණ හොඳට බැලුවොත් ඒක අනිවාර්යයෙන් යොමු කරන ප්‍රවාහයකට සංතතියකට මේ වෙනස් වෙන සුළු ගතියකට එක එක පැතිකඩ දෙසරේ පෙන්වන්නේ ඉතින් ඒක තමයි මේ බුදු දඥාන්සට ඕන කරන දේ එකම වස්තුවක් දිහා සාදරයෙන් හොඳට කිත් වෙලා බැලුවොත් ඒක වහා වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඒ වෙනස් වෙන සුළු ගතිය තමයි ඉස්සල්ලාම අනිත්‍ය දුක්ඛ අනාත්මේ අනිත්‍යතාවය තමයි අපි දකින්නේ. එතන අනිත්‍ය ලක්ෂණය කියලා කියනවා මේකට. ලෝකයේ තියෙන අනිත්‍යතාවයේ ඒ යෝගාචරයට කීක වෙලාවට මතු කරලා පෙන්නන්නේ ඒ යෝගාචරයගේ ආවේනික ලක්ෂණ හැටියට එක එක අනිත්‍ය ලක්ෂණ වල. ඒක වායු දහතේ පෙන්නන්න පුළුවන්. ඉතින් ආනාපාන කරනකොට ඒකෙන් තමයි පේන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය පේනවා කියලා කියන්නේ එක එක දෙසරයක් පෙන්වන්න කියන එක තමයි. ඒක ඇත්තටම මේ භාවනාවේදී බොහෝමත්ම සජීවී සක්‍රීය අවස්ථාවේ තමයි මේක දක්වන්න පුළුවන්. ඉතින් ඒක ඒක යම් යෝගාවචරයට එහෙම කියන්න පුළුවන් නම් ඉතින් ගුරුවරයා දන්නවා මෙයා වැඩට බහැලා ඉන්නේ කියලා. වැඩට බැසත් පස්සම ඒක පේන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ වතුර කඳුලක් පිටුරු පිටුරු පල්ලෙච්ච තැනක දින වතුර කඳුලක් අරගෙන වීදුරු කඩාවක් උඩට දැම්මොත් වීදුරු ස්ලයිඩ් එකක් උඩට දැම්මොත් ඉතින් ඒක මේ එතනම ළඟ බොන වතුර ටැප් එකකින් ගත්ත වතුර කඳුලක් තියෙනවා ඉතින් පිටුරු පල්ලෙච්ච තැනක වතුර කන්දලක් තියෙනවා අරගෙන බැලුවොත් ඔය දෙකේ ඉතින් දකින්න අමාරුයි. බොහොම කලාතුරකින් අර පිටුරු වලින් ගත්තකේ පොඩි අවපාඩක් පේන්නේ ඉඳී තියෙනවා. මල්ලා ටික පේන්නේ නැහැ. නමුත් ඒක පස් ගුණයක් ලොක් කරන මයික්‍රොස්කෝප් එකක් ඇරලා දාලා තනි වතුර වීදුරුව වතුර කඳුල දිහා බලලා පිටුරු වල තිබෙන කුණුවිච්ච වතුර වීදුරුව දිහා බලනකොට මේක ඇතුලේ මේ කැටිති ගොඩක් තියෙන බව පේනවා. කැලි කැටිති වගේක් තියෙනවා. මේකේ පිරිසුදුයි. ඊට පස්සේ 10 ගුණේ දාලා බැලුවොත් අර කෑලි කැඩිච්ච ඇතර නලියන සත්තු පේනවා පුලාවට. මේකේ නෑ. හතර ඉක්ුනේ දාලා බලනකොට පේනවා මේක ඇතුලේ එක එක බස්සන්ට ඉඩක් නෑ. කෙල්ලෝරක් නැති පණුව නලියන. ඒ පණුව එකාට එක වෙනස්. උන් හරිම ලස්සන ක්‍රම වලට මාර්ගී මාරුවේ දඟලනවා. ඒකම කෙලි එකම පණුවකත් කෙලින් යන්නේ නැහැ. උන් යන්නේම මෙහෙම මෙහෙම. ඊ අතරමැද කැටිති. මේක දිහා බලනකොට පේනවා සම්පූර්ණ විචිත්‍ර චිත්‍රයක් මේක තියෙනවා. හැබැයි අර පිරිසිදු වතුරේක ගත්තාම මොකක්වත් නැහැ. ආයෙත් මයික්‍රොස්කෝප් එකෙන් මෙහෙම කරලා බලනකොට දෙකම එකයි. මයික්‍රොස්කෝප් එකෙන් කරන්නේ මේක ලං කරලා පෙන්වන එක. ඒ නිසා ආනාපානිය ඇතිඳලා බැලුවොත් එක වාගෙම තමයි. ලං වෙලා ලං වෙලා බලනකොට බලහන් යනකොට භාවනා කරගෙනකොට ඒක ඇතුලේ තියෙන මේ ක්‍රියාකාරකම් දකිනකොට අදාහ ගන්න බෑ ඇස් දෙක මේ 140ක් 40 ගුණයක් ලොක් කරලා බලනකොට වතුරේ ඉන්න ප්‍රාණි ප්‍රමාණය. හිතා ගන්න බැරි සත්තු ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම පල්ලෙච්ච තැනක් වතුර. ඉතින් ඒක කාට හරි කිව්වොත් ඔය වතුරේ විස බීජ තියෙන බොණ්ඩේපයි කියලා ඒ මිසිකාවේ පෙන්නලා දෙන්නේ. එයාගේ ප්‍රകൃති හැර පේන්නේ නැහැ. පොඩ්ඩක් ලොක් කරලා බලපුවට පස්සේ නෑ කියන්න බෑ. හැබැයි හිතන්න බෑ මේ මේ මේ වතුර ටිකේ මෙච්චර සත්තු ඉන්නවා කියන්නේ. ඒ වගේ තමයි අපි මේ ගන්න හුස්මට සතිය කියන මයික්‍රොස්කෝප් එක දාලා ලොකු කරලා බැලුවොත් ඔය කියලා ඉවර කරන්න බැරි තොරතුරු ටිකක් තියෙනවා. ඒකෙන් තනිවතෙන් ගන්නවා නම් කියන්න තියෙන්නේ එකම දේ දෙසයක් බලන්න බෑ. ඒ තරම් සීක්‍රෙන් වෙනස් වෙන ගතිය තමයි. ඉතින් මා භාවනාවේදී අපි ඉස්සල්ලාම ඒ වාතේ ධාතු ගත්තත්, පඨවි ධාතු ගත්තත්, තේජෝ ගත්තත්, ආපෝ ගත්තත් එකකට හිත යොදාගෙන අවධානයෙන් බලලා ඒකට උත්සන්න ආසන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න පේන්න තියෙන මොකද්ද මේකේ තියෙන සංකර භාවයත් විපරිණාම ස්වභාවයත් කවදාකවත් එක පැතිකඩක් නැහැ ඒ වගේම ඒක එක ආකාරයක තියන්නේ නැහැ ඒක මාරු කර කර මාරු කර කර පෙන්වන එක තමයි තියෙන්නේ ඉතින් මේකට කියනවා මේ අනිත්‍ය ලක්ෂණය වෙනස් වෙන බව නිත්‍ය නැති බව කියලා කියනවා ඉතින් ඒක ඉස්ලාම් දකින්න හිතන්නේ වැරදිලයි කියලා පැටලිලයි කියලා මේ මෙච්චර කල් බලන හිටපු හුලඟ නේද මේ පේන්නේ කියලා හිතන්නේ පැකිල්ලයි වැරදිලා කියලා හිතෙන නිසා හුඟෝ දෙනෙක් ඇක්ටික කියලා දාලා බලනවා ආයසරයක් මේ හුස්මද මේ බලන්නේ මේ තරමටම මේ මෙතෙක් කල් දැකපු හුස්මේ විස්තර ඒක මේ හුස්මේ විතරක් නෙවෙයි ඕනම දෙයක තමයි නමුත් අපි අර එකකට අවධානය යොමු කරලා බලන ඉන්නකොට තමයි ඒ තුලින් අනිත් දේවල් වලත් ස්වභාවය මේකයි කියලා දැනගන්න පුළුවන් වෙනවා ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා එක දෙයක් හරියට දැක්කනම් ඒ තුල මුළු ලෝකෙම දැක් ගන්න පුළුවන් මේ සෑම දෙයක්ම මේ Hindu ආගමේ කියන්නේ දීලාවක් කියලා වෘත නර්තනයේ කියලා ඉන්නේ හැම වෙලාවෙම ස්වභාවයේ තියෙන නර්තනයක නැටුමක නාඩගමක තියෙන්නේ ඒක තොගේට බලනකොට ඒක හැඩයක් පේනවා පැවැත්මක් පේනවා ලං කරලා බැලුවොත් කිසිම අංශු දෙකක් චිත්තක්ෂණයක විවේක ගන්න. හැම වෙලාවෙම ඒව යහට ආවේනික ස්වරූපයකට නටනට තමයි තියෙන්නේ. ආන්න ඒක තමයි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ. නමුත් අපි ඇහැ පුරුදු කරලා නැති නිසා අපිට පේන්නේ අපිට සාමාන්‍ය පේන ගස් කොළන් හොලඟට වැටෙන්නේ නැති. නමුත් ඒක කොලයක් අරගෙනලා මයික්‍රොස්කෝප් එකක් ඇතුළට දාලා බලුවොත් මොකද තියෙන වැඩ කොටස බලනකොට මේ මුළු මේ මේ සූර්ය මණ්ඩලය වාගේ තමයි. වැඩ කොටසක් ඕක ඇතුළේ නිතරම සිටිනවා. පණ තියෙන්න ඕනේ නැහැ. පණ තියෙනේ වගේ නැතිල වෙනයි. පණ නැති වගේ නැතිලකුත් තියෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ කිසිම මයික්‍රොස්කෝප් එකක් නැතුව කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් කොහොම දැක්කද කියලා. දැන් ওই විද්‍යාන කුල හොයාගෙන ගියාට පස්සේ දැන් ඒකට කියනවා මේ දේවල් මේ දෙකක කිසිම වෙනසක් නැහැ හැම එකක්ම තියෙන්නේ නාඩගමක තමයි තියෙන්නේ. කොස්මික් ඩාන්ස් කියලා කියන්නේ. විශ්වගත නැටුමක් මේකේ තියෙන්නේ. ඒ කොස්මික් ඩාන්ස් එක දැක්කොත් අනිත්‍යතාවය කියන එක මූල ධර්මයක් වෙන්න ඕනේ නෑ මේ කවුරුත් උගන්වන්න දෙයක් නෑ. කිසිම ඒකාකාරී පැවැත්මක් චිත්තක්ෂණ දෙකකටයි. ඒ සරුවත් යනවාද මේක දැක්කේ කොහොමද? මේක මතු කරලා බණක් වශයෙන් අනිත්‍යතාවය දේශනා කළේ කොහොමද කියලා මොනම කෙනෙකුට කියලා ගන්න. ඉතින් ඒක උගාක්ම පටවියාපෝ තේජෝ වායෝ කියන හතරෙන් වැඩියෙන්ම මේ කොස්මික් ඩාන්ස් එක මේ විශ්වගත නැටුම පේන්නේ වායව ධාතුව. වායව ධාතුව තමයි කම්පන චංචල වලට වග කියන්නේ. ඉතින් ඒ නිසා දරුවචන සිස්සලාම් කායනුපසනාවේදී වායව පොට්ටබ්බ ධාතුව තමයි අල්ලලා දෙන්නේ. නමුත් වායව නෙමෙයි ගිනිසිලක් දිහා බලනකොට ගිනිසිලක් කවදාකවත් සමාන රූප දෙකක්ම වගේ. ගඟක් ගලන වෙලාවක හොඳ පෑදිලි වතුරේ අඩිය දිහා බලන ඉන්න වැලියටත් හෙල්ලෙනවා. ගඟක් ගලනවා. කිසිසේත් ස්පාෂුවක් නැහැ. මොන ධාතුවක් දිහා බලන හිටියත් හොඳට බලන්න හිටියේ ඒක නිසා බටහිර මේ දර්ශනය පුරුදු වෙන කාලේ ඒ මිනිස්සු කියලා තිබ්බා එකම මිනිහට දෙසරයක් ගඟට එකම ගඟට බහලා නාන්න බෑ. එක සැරයක් බහලා එනකොට ඒ ගඟ නෙවෙයි. ඊගාට පහින් දෙවෙනි එක. ආසියා කරේ ඉන්නේ කිව්වා ඊට පස්සේ බහින මිනිහත් ඒ මිනිහම නෙවෙයි කියලා. ඒකත් බහිනකොට දෙවෙනි වට බහින වෙන මිනිහෙක් කියලා. ඉතින් ඒ නිසා ඒක දිහා බලන්නේ ගහම මේ ඇයි අපි මෙතෙක් කල් මේක නොදැක්කේ? ඒ අනවානේ වගේ දෙයක් දැක්කහම අනවානේ ඒ කියන ඒ විසිරිච්ච බව අලු ගොඩකට ගලක් ගැහුවා වගේ විසිරිච්ච ස්වභාවය නැත්තම් වෙනස් වෙන හැඩතල බලනකොට අපි මෙතෙක් කල් මේක නොදැක්කේ මොකද්ද කියනකොට අන්දමරුත වෙනවා. ඒ දකින්න එක බොරුවක්ද? ඉතින් සදාකාලිකව මේ ඉතිරයි සාරයි කියලා දැකපෙක බොරුවක්ද කියලා අන්දමන්ද වෙනවා. ඒත් තමයි යෝගාවචරය එහාට පැත්තට ය아가න්න බැරුව නතර වෙනවා. මේ ආනාපානේ විවිධ හැටි විවිධ පැතිකඩ කියන එක ආකාර සහ සටහන් කියලා නම් කරන්නේ. විවිධ සටහන් සහ විවිධ ආකාර පෙන්වනවා. අන්න එක පේන්න පටන් අරගත්තට පස්සේ මේ මට ඉස්සර තුන බස්සලා යනකොට වමන යන ගතිය. ඡන්ද බෑ වාහනේ. යනකොට හරියට වමන යනවා. වක්කාර ගති කියලා දේ අන්න ඒ කියනවා යෝගාවචරය. වමනෙට එන්නා වගේ නිකන් මේ මුහුදේ කුඩි බෝට්ටුවක යනකොට මුහුද වක්කාරය කියන එකක් තියෙනවා. පහන වල අන්න එහෙම එකක් එන්න පටන් ගන්නවා මේ දකින්න දේ අදහන්න බෑ. ආනාපානදී හුදුවට සාතරව බැලුවොත් අදහන්න බැරි ඉන්නේ මොකද හේතුව අපි හිතාන හිටියට මේක එකම දේ පෙන්වන්නේ හැම වෙලාවෙම වෙනස් වෙන සුළුයි. ඉතින් තමයි අපිට අර සියුම් වෙන ආනාපානේ කරගෙන යන්න බැරුව අපි ශබ්ද වලට වේදනාවට හිතවිලි වලට පණින්නේ අ හේතුකෝ නෙවෙයි. ඇතුලෙන් අපි නොදන්න හේතුවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ස්ථිරසාර දෙයක්. නමුත් ඇත්තට යන්න යන්න හම්බ වෙන්නේ අනිත්‍යතාවයේ එහෙම නැත්නම් <clears throat> එක චිත්තක්ෂණයක්වත් විස්පාසුම දෙන දුක මේ தত্ত্বය මොන්නම කෙනෙක්වත් පාලනය කරත නෙවෙයි. මට ඕනකට මේක ලොකු කරන්නත් බෑ, පුංචි කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ, අඩු කරන්නත් බෑ. දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ හරි අභියෝගයක් විශාල වශයෙන් කියනවා නම් දේව නිර්මාණවාදයේ තියෙන කෙනෙකුට මෙතෙන් ගියොත් ඒ පුද්ගලයාගේ ඔය කියන සතර බලධාරී හැමතැනම ඉන්නා වූ දෙවියන් ආසේ පජ වෙනවා. බැලුව කොයි දේ බැලුවත් මොනම දෙයක්වත් ස්ථිර නැහැ. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ අනාත්ම ධර්මයේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ දන්න කෙනාට උනත් මේක අදාහ ගන්න බැරි වෙනවා. මේ අදාහ ගන්න බැරි භාවය නිසා තමයි භාවනාදී කඩයින් දෙක තුනක් තියෙනවා. ඒ කඩයින් වලදී අපි නිතරම අර දන්න මූල ධර්මයක දන්න රුචි අරුචි දෙක එල්ලබ අල්ලබදාගෙන ඉන්නවා. මේ අස්පනා පිට පේන අනිත්‍යතාවය අපි ප්‍රතික්ෂේප කරනවා. මේක වෙන්න බැරි දෙයක් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ගුරුවරයෙකුට සිද්ධ වෙනවා. නෑ ඔය අතාරින්නේ සත්‍යය. ඔය අල්ලගන්න තියෙන බොරුව නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටි කියලා කාලයක් සීසන් කරවන්න. හොඳට මම දුරදිග අරගෙන යනවා වැඩිද කියලා. එච්චර තමයි. ඒක සයිනස් මේ අර දැන් අර සතරම් භූත ගැනත් වැටහිමක් තියෙනවා නේද? නෑ වායෝ ධාතුවේ මූලධර්ම වශයෙන් කියන කවදාකවත් අනිත් තුන් දෙනාගේ පාදම නැතුව අනිත් තුන් දෙනාගේ ස්ටේජ් එක උඩ තමයි මහාය ධාතුව ඩාන්ස් කරන්නේ. ආය ධාතුව නටන්නේ දැන් වායු ධාතුව අපි කියන කම්පන චංචල කියලා කියන්නේ. සෙල වෙන ගතියක් නෙමෙයි. සෙල වෙන්නේ මොනවද? කුණකක් ඇවිල්ලා වදිනා වගේ හෙල්ලෙනවාද? නැත්නම් දීරයක් වැල්ලනා වගේ හෙල්ලෙනවාද? නැත්නම් පාන් කුඩු මේ පාන් පිටි කුඩු මේ කහ කුඩු වගේ කුඩු జాතියක් නටනවා කියලා බැලුවොත් ඒ දඟලන පුංචි කැටිත්තක් අපි දන්න එක්කෝ ද්‍රවයක ස්වභාවයක් පෙන්වනවා ආපෝ ධාතුව. එහෙම නැත්නම් වායෝ ස්වභාවයක් පෙන්වනවා. එහෙම නැත්නම් පටවිවල තියෙන ඝන භාවයක් පෙන්වනවා. මේ මේ චංචල බව මොකෙන්ද පෙන්වන්නේ? පෙන්වන්නේ අනික් තුනේ මාර්ගෙන් තමයි. පටවි ධාතු මාර්ගෙන් ආපෝ ධාතුව කිසිව තෝරන්න මොකද කියලා පේන එක බලන් ඉන්නකො. බලන් ඉන්නකොට මේ වේදිකාවේ හැම වෙලාවෙම හතර දෙනෙක් ඉන්නවා. ප්‍රධාන නළුවා එක්කනේ. නමුත් අනිත් තුන් දෙනා ඉන්නවා. ඉතින් ප්‍රධාන නළුව තියා බලනකොට ටික වෙලාවකින් පොඩ තේරෙන පටන් අර ගන්නවා. මේ අනිත්‍යව තියෙනවා කියලා සමහර මූලධර්ම දැනුම සුතමේ ඥානෙ තියෙන කෙනෙකුට නම් ඒක ඇටියා ඉක්මන් වෙනවා. නැති කෙනා වුණත් කියනවා මොකක්වත් නැහැ දිගට බලන්න. ඉන්නකොට ඉන්නකොට මේ හතර අනිතු විනිර්භෝගීයයි. වෙන් කරන්න බැරි හතර දෙනා. කටලියාපෝත ඒකෝ හතර දෙනා එකටම ඉන්නවා. ඒ හතර දෙනා දී ඇති දත් නියතයක්. එකයි අපි දකින්නේ වඩා විචිත්‍ර කෙනා. එතකොට අනික් කට්ටියක රංගන ටික වෙලා බලනකොට පේනවා. මේ ඔබ වහන්සේ මට කමටහන් දෙන අවස්ථාවේ දේශනා කළා කොළහක් තියෙනවා කියලා ආනාපාන සති ආකාර ආකාර මම රාත්‍රියේ එයින් ටිකක් හරි වළංගනවා කියලා ආනාපාන සති වඩලා හතර යාපෝටේජෝ වායෝ කියන ධාතු කොටස් පිළිබඳව ගත්ත එකෙක් අරගෙන ආනාපාන සති වැඩුවා එම් මහත්මයා එදා කිව්වා ඒ වඩාගෙන යනකොට අටවි ධාතුවේ තදගතිය දැනුණා. තේජෝ වායෝ කියන ඒ ධාතු කොටස් ඒ ඒ ආකාරයෙන් දැනුණා අවසානයේ නැති වුණා. සම්නති වුණා. එහෙම. ඒ ඒ මහත්මයාට නැති වුණා කියලා. නමුත් තම බැලුවා එක තව දුරට බලනකොට ඒ අටවි ධාතුව පවතින හැටි, නැති වෙන හැටි, තේජෝ ධාතුව ඇතිවන හැටි, නැති වෙන හැටි වායු ධාතුව ඇති වෙන හැටි නැති වෙන හැටි ඒ සියල්ලක්ම දැනුවා. එතනදී මට ගොඩාක් වැටහුණු දෙයක් තමයි දැන් උභාසි දැන් මේ අවස්ථාවේ ඒ මම වටහාගත්ත ටික උභාසි තවත් මට විග්‍රහ කරන්න ඒක තව දැනුම වැඩි වෙන්න ඒ ටික කියුණේ. ඇත්තටම හිතේ සතුට ඔච්චරක්ද කියලා අහුවොත් නිින්ද ගියේ නැහැ රාත්‍රියේ. මම මේ පිළිබඳව ගොඩාක් බලලා අද උදෑසන ගිහිල්ලා ශාලාවේදී භාවනා වැටුවා. ඒ ආනාපාන සති භාවනාවේ වටිනාකම කොච්චරද මම ඒ භාවනාව පැයක් වඩනකොට මට වැඩුණා ප්‍රථම ධ්‍යානෙ. මා ප්‍රථම ධ්‍යානෙ බුදුපියාණන් වහන්සේට වැඳලා ඒ පිළි අරගෙන ධ්‍යානෙ වඩාගෙන ඒ තුලින් ඉන්නකොට දෙවෙනි ධ්‍යානෙත් වඩාලා ඉතින් ඉතිරි ධ්‍යාන දෙක හෙට තිබ්බා. මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි බුදු පියාණන් වහන්සේ දේශනා කළ පරිදි ඒ ආනාපාන සතිය මොනතරම් තවදුරට තව 11න් ඔය දෙකයි තුනයි දැනගත්තේ ඉතින් මට මගේ ආයු කාලයේදී මට මේක දැනගන්න මේ ස්ථානේම මොකද මම මේ ස්ථානට ඇතුළු වෙනකොට විශාල බර මළු දෙකක් අරන් ඇතුළු වෙන ගේට්ටුවේදී මට මගේ බුදු පියාණන් වහන්සේ මුණ උන්වහන්සේ කිව්වා දරුවෝ උඹ මළු දෙක මේ ගේට්ටුවෙන් පිට කියලා පලයන් මං තිබ්බා මං නිදහස්ව දැයට නිකන් ආවා ඒ ආපු එකේ ප්‍රතිඵල තමයි නිදහස්ව ඒ මළු දෙකේ තිබුණු මෙච්චර දින කාලයක් මම අතට කරගත්තා සංහාවත් ආසාවත් කියන බර මම දුක. ඒ අත්හැර දැම්මහම මට මම හිතනවා මේ ධර්මයේ තව තවත් මට අවබෝධ වෙනවා. ඒ වගේම ඔබ වහන්සේට මේ ස්ථානීය ටිකල කියනවා සියලු දෙනාටම නම් සම්පත් ප්‍රාර්ථනා කරනවා මොකද මගේ අවබෝධය තව තවත් වැඩි වෙනවා. දැන් මේ ප්‍රශ්නෙට තියෙන අහනවා කියන්නේ මේ ආනාපාන සතිය හෝ මොනම කර්ම ස්ථානයක් එළියට ගත්තොත් මතු කරගත්තොත් හරුවචන්තය සඳහන් කරනවා ඒ බැලු බැලමට පේන්නේ මුණතක් දෙකක් විතරයි සාමාන්‍ය මැණිකක් උපදානවා කිව්වහම කරන්නේ මේ මැණික අරගෙන සම මුණත් වෙන විදිහට කපන එක තමයි කපුවට පස්සේ වටිනාකම මැණික ගෙවුනට මොකද වටිනාකම වැඩි වෙනවා ඒකේ මස් ටික බලලා වැඩියෙන්ම ලස්සන විදිහට කපන එක තමයි මැණික් උපදාන කරන්නේ ඒකට හරුවත් අනංශයේ මැණික් බලනවා වගේ මේ ලෝකේ තියෙන සෑම වස්තුවක් යාම සර්වඥතා ඥාණයෙන් බැලුවාට පස්සේ උන්වහන්සේ දැක්කා අපිට මේ කර්මස්ථානය කියලා ගන්න සම්මුති කාරණාවක් අරගන්න යනවා. හුස්ම ටික පින්දෙනව හැකිනවා වම් දකුණ මොකක් හරි ගත්තාම ඒකේ විශේෂඥතාවයක් ලබන්න ඒ කියන්නේ පරිපූර්ණ භාවයකට යන්න ඒකේ 11 පැති කඩක් තියෙනවා. කොයිම කර්මාන්තාංග පොදුයි. ඒක නිසා කර්මස්ථාන ભેදය ආධුනිකයට රණ්ඩු වෙන කාරණාවක් වුණාට කොයි කර්මස්ථානයේ තියෙන කාරණා 11යි දැනගන්න. ඒ 11 දැනගත්තට පස්සේ ඒ කර්මස්ථානය ගැන විතරක් නෙමෙයි මුළු ලෝකය ගැනම දැනගත්තා. ඉතින් ඒක නිසා අපිට තියෙන්නේ බොහෝ දේවල් ඉගෙන ගන්න ගිහිල්ලා හැම එකේම කෑල්ල කෑල්ල දැනගන්නට වැඩිය එකක් අරගෙන ඒක පිළිබඳව කෙලවරට යන්න කියන එකයි සපෝචනාන්දගේ ක්‍රමය. උන්වහන්සේගේ අනිත් පැත්ත පෙන්වනවා දේවල් මාරු කිරීම තුළින් දුක්ඛ සත්‍ය වැහෙනවා. ඉරියව් මාරු කිරීම තුළින් අරමුණු මාරු කිරීම තුළින් දුක්ඛ සත්‍ය වැහෙනවා. ඒක තමයි මේ පාරිභෝගික සමාජය කියලා කියන්නේ. අපි නිතරම දේවල් මාරු කර කර අලුත් කර කර මේ පැවැත්ම පවත්නවා. සබ්බතන් කියනවා ආසාවල් සීමා කරන්නේ කර්මස්ථානයකට බාඩු කරන්නේ ඒ කර්මස්ථානය පිළිබඳ කියලා පැන්නේ. අන්තිමට වෙනකන් එන්නේ ඒකට ලෝකේ දැනගත්තා. ඒකට ආනාපානය ගත්තාම ඒකේ 11 පැතිකඩ කොයි එකේ 11 පැතිකඩ සමානයි. ඒක සඳහන් කරලා තියෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියලා පැතිකඩවල් තුනක් තියෙනවා. කාලේ දිගේ බලනකොට ආනාපානේ වර්තමානයේ මේ අනාගතයට පේන අවස්ථාවක් තියෙනවා. අතීත ස්වභාවයක් තියෙනවා අනාගත ස්වභාවයක් තියෙනවා තුනක්. ඊට පස්සේ ඕලාරික සුකුම කියලා ගොරෝසුට નાස්පුඩු පුරවාගෙන යන අවස්ථාවක් තියෙනවා. ආයෙ දින එක දැනෙන්නේ නැහැ කියලා නම් හුස්ම තියෙන අවස්ථාව. හුස්ම තියෙනවා දැනෙන්නේ නැහැ. ඒකට කියනවා සූක්ෂම අවස්ථාව කියලා. තව එකක් තියෙනවා দূරේ සම්තිකය කියලා ආනාපාන හොඳට ඕම ඒ තමන් හිත යොදපු තැනම ආසන්නයෙන් වෙනවම අල්ලාද හිතේ වාඩිවෙනකොට ආනාපාන ටිකක් ඈතක සිටින වගේ පේනවා. හැබැයි අර ලය තේරෙනවා. ආස්වාස ප්‍රසවාස වාරේ පේනවා. ඈත් වෙන ගතිය කියනවා. ආය තියෙනවා අජ්ජත් බහිද්දා කියලා ස්වභාවයක්. මේ මගේ ආධ්‍යාත්මික කය ඇතුළෙමයි ආනාපාන සිද්ධ වෙන්නේ කියලා ඇතුළත සිද්ධ වෙනවා. සමහරවිට මට සම්බන්ධ නැති කොහෙදෝ සිද්ධ වෙනවා වගේ බාහිර සිද්ධ වෙනවා. ආයෙ ස්වරූපයක් තියෙනවා හීන ප්‍රනීත කියලා. අනේ බොහොම හොඳයි. මම අද ආනාපානෙ දැක්කම මට ලොකු ජයග්‍රහණයක් කියලා ආනාපානෙ දැකීම බොහොම ප්‍රනීත මිහිරි ගතියක් තියෙනවා. සමහර වෙලාවදී ආනාපානෙ පේනවා තමයි ඒක තම්බන කණ්ඩයම වැඩක් කියලා මේ දිල් අරගෙන මෙතන ඉඳගෙන ආනාපානෙ කර කර ඉන්නවා වැඩක් නැහැ. නිකම්ම නිකම් කාලය ගත වෙනවා. අපේ සමාජය සොල කට්ටිය ගියක් හරි හම්බ කරන ඕවර් ටයිම් කරන ගියක් හරි වෙනවා. අපි නිකම් වයසට නාකිනවා කියලා පේන ආනාපානෙ තුච්ච කරන වෙලාවක් තියෙනවා. කොහොම ඒකලෝ සාකාරෙම සමසේ බලන්ඩයි නැත්නම් දකින්නකම් වඩන්න කියන එකයි ගරුවදනාසේ මතක් කරලා. ඉතින් මේකෙදී සාමාන්‍ය තර්කානුකූල යෝගාවතරයක් ගත්තොත් මේ වර්තමානයේ ආනාපානෙ පේන එක හොඳයි කියලා අතීත නාගත ආකාර දෙක වැරදිලක් කියලායි ගණන් ගන්නවා. හීනම පේන එක වැරදිලක් කියලා ගණන් ගන්නවා ප්‍රනීතෝ පේනකොට රෑත් වෙනවා කමටහන් සුද්ධ කරන්නේ. කමටහන් සුද්ධ කරන වෙලාවත් ඉක්මොල කමටහන් සුද්ධ කරන්නේ නෝ මේක හරියට පේනවායි කියලා. නමුත් ඒකේ හීන අවස්ථාව දැක්කහම කමට වෙනදා සූත්‍ර කරන්න එන වෙලාවට එන්නේ නැහැ. දැන් වැරදිලයි කියලා නිකන්. দূරේ සම්තිකේ කිව්වම සම්තිකේ පේන වෙලාව බොහොම හොඳයි කියනවා. দূරේ පේන වෙලාව වැරදියි කියලා. අජත්ත බහිද්දා කිව්වම මේ අතුලතම් පේන වෙලාව හොඳයි කියලා හිතනවා. බාහිරේ පේන වෙලාව වැරදිලයි කියලා හිතනවා. ඊට ඔය කියන්නේ 11 ආකාර දකින්නකොට වර්තමානව පේනවනම් ගොරෝසුව පේනවනම් ඇතුළත පේනවනම් ළඟව පේනවනම් මනාපෝ පේනවා නම් අපි බොහොම සතුටු වෙනවා මගේ භාවනාව හරි ආනපනේ හරි කියන්නේ. නමුත් අපි ඒකට හය පැත්ත ප්‍රතික්ෂේප කරලා අතීත අනාගත කොටස් දෙකම අපි වැරදිලා කියලා බැහැර කරලා. හීනයි කියන ලස්සන නැතුව පේන වෙලාව බැහැර කරලා. ඈත තියෙනකොට බැහැර කරලා. පිට තියෙනකොට බැහැර කරලා. සූක්ෂම වෙනකොට බැහැර කරලා ඒක තමයි මට ආනාපානෙ පේන්නේ. ආනාපානෙ පේන්නේ නැහැ කියලා කියන්නේ ඔය හය ආකාරයට වැටිච්චාම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙන නිසා යෝගාවචරය කෙලින්ම කපලා දාලා කියන නේ මට අනබන පේන්නේ නැහැ කියලා. ඉතින් කාටද මේ නඩුව කියන්නේ? හයෙන් පහකට හොඳයි කියලා. 11න් පහකට. 11න් 6කට වැරදුණයි කියලා. ඉතින් යෝගාවචරය සතුටු කරන්න අමාරු 155ට 150ට අඩු ප්‍රමාණයක් තමයි ඒ බලාපොරොත්තු වෙන්නේ 50ට අඩු වැඩි ප්‍රමාණයක් තමයි නමුත් ප්‍රකෘතියේ තියෙන්නේ. ඉතින් මේ හැම වැරද්දකදීම ආනාපානයේ තියෙන වරදිච්ච පැති තියෙන්නේ හීනම පේන වෙලාව. බාහිරව පේන වෙලාව බහිද්ධාව පේන වෙලාව සුකුමෝ පේන වෙලාවේදී මොකක් හරි වෙන අරමුණක් ඒ වෙනුවට ප්‍රනීතව පෙනිලා සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා ඒකට ඒක ප්‍රනීතයි ආනාපානෙ නිමිතයි ඒක ළඟ ආනාපානෙ ඈත ඒක ඇතුලේ ආනාපානෙ බාහිර ඒක ගොරෝසුයි ආනාපානෙ හීනයි ඉතින් අපිට මේ ආනාපාන හීන අවස්ථාව දකින්න, බාහිර අවස්ථාව දකින්න, දුර අවස්ථාව දකින්න මේ සුකුමා සදන වෙන්න කවුරුරි කරදරකාරයෙක් ඉන්න ඕනේනේ. අපි ඒ මිනිහට ගාන ගෙවන්නේ නැති එකේ දෝෂේ තියෙනවා. ওই ශබ්ද හිතන හිතේ නැතුව කවදාකවත් ආනාපාන සම්පූර්ණ අවස්ථාව දකින්න බෑ. ශබ්ද බාධා තිබිය යුතුමයි. වේදනා බාධා තිබිය යුතුමයි. හිතවිලි බාධා තිබිය යුතුමයි. එතකොට හිතවිල්ල ප්‍රකටයි ළඟයි ආනාපානය ඇතයි. ඒකට අපි කියන්නේ මට භාවනා වැරදිලා. ඒ කොයි හිතවිල්ලක් ඇවිල්ලා. ගුරුවරයා කියන්නේ මොකද්ද හිතවිල්ල ළඟව ගොරෝසුව තියෙදිත් ආනාපාන මෙතන තියනවා නම් බලන්න පුරුදු වෙන්න කියලා. තේරුණාද මම මේ හදන පොයින්ට් එක? අර හිතවිල්ල හොඳටම ගොරෝසුව තියෙනවා. ඒක නැවත නැවත එනවනම් අපිට ගුරුවරයා කියනවා ඒ හිතවිල්ලක් තියෙදි කමක් නැහැ. ඒ තියෙද්දි Taman ගත්ත ගීසගත් ආනාපානෙ පිටිපස්සේ හැදී ලස්සන නැතුව හරි කමන්නේ දුර වුණත් කමන්නේ ප්‍රිය නැතුව කමන්නේ කියනවාද කියලා බලන්නේ නැතුව ඒකල සාකර කරන්න අමාරුයි. සම්පූර්ණ සමානයි. අර නිමිත්ත දක්නවා කියන්නේ ඕකටද? නිමිත්තත් එකක් තමයි. ඒ නිමිත්ත දකින්නකොට හරි කමන්නේ ආනාපානෙ එපා වෙලා පැත්තකට යන වෙලාවල් තියෙනවා. ගුරුවරයා මතක් කරන නිමිත්ත පැත්තකට දාලා ආනපන දිහා බලන්න. ඒ නිසා මේ මේ 11 ආකාරයෙන්ම දකින්න අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ විවිධ බාධා මැද ආනාපානීය නීච වෙන වෙලාවල් තියෙනවා. දුර වෙන වෙලාවල් තියෙනවා. සූක්ෂම වෙන වෙලාවල් තියෙනවා. ඒ සෑම තැනකදීම ඕනම කෙනෙකුට තර්කයෙන් පෙන්වන්න පුළුවන් ආනාපානිය නැති කරලා මැරෙන්න එපා. මැරෙලා නැත්තම් ආනාපානිය තියෙනවා. ඉතින් ඒ තියෙන ආනාපාන වලට වේදනාවක් ඉස්සර වෙන්න පුළුවන්, සාධ්‍යයක් ඉස්සර වෙන්න පුළුවන්, හිතවිල්ලක් ඉස්සර වෙන්න පුළුවන්. ලුණු මිරිස් කන මොලේට කියලා දුන්නට පස්සේ මේ සද්ද වේදනා හිරෙවිච්චියෙද්දි ඒක දිගට පවතිනවා නම් ඒ මැද ඒ තුලින් ආනාපානේ බලන්න කියලා. ඒ මනුස්සයා සසත් නැහැ. ඒ මනුස්සයා සනාතයි. දැන් ආනාපානේ නැහැ කිව්වොත් භාවනාව අනාතයි. ඕනම යෝගාවචරේ මේ මේ ව්‍යාකරණ ක්‍රමයේ අල්ලගන්නේ. ඉතින් කියන බොහොම ඉක්මනට කියන මම ආනාපානේ නොදැනී කියලා. ඉතින් කාට කියන්නේ? ඉතින් අහන්න දෙන්නේ මරුණාද කියලා. මැරෙන්නේ නැලේ. ඒ යෝගාවචර ගලේ ගැහුවත් මැරෙන්නේ. අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා ආනාපානෙ නොදෙන්න අවස්ථාන පහක් තියෙනවා භවයේ. මව් කුසේ ඉන්නකොට දැනෙන්නේ නැහැ. වතුරේ ඉන්නකොට දැනෙන්නේ නැහැ. චතුර්ථ ධානයෙන් දැනෙන්නේ නැහැ. මැරුණාම දැනෙන්නේ නැහැ. නිරෝධ සමාපatti දැනෙන්නේ. ඉතින් ඒ දැනෙන්නේ නැති වෙලාවට හිතෙන් අහන්න කියන උඹ ওই පහේද ඉන්නේ කියලා. ඒ තරමට මේ සදාතනික ප්‍රශ්නයක් අපි මේ මූණ දෙන්නේ. අදාපි ආවේ ප්‍රශ්නයක් නෙවෙයි අතුවා යුගයේ ඉඳලා ආපු ප්‍රශ්නයක්. ආනාපානේ කරගෙන යනකොට මේ වටිනා අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. යෝගාචර බොහෝම ඉක්මනට පෙතන වෙලා කපලා දාලා කියනවා ආනාපානේ. උකල යුත්තේ නෑ බෑ සීන සංඥා නෙවෙයි ඇති ඇති සංඥාව අරගෙන මේක තියෙනවා කියලා බැලුවොත් අර බැලුව බැලුවට පේන්නේ නැති 11 පැතිකඩ පේන්න පටන් ගන්නවා. එදා තමයි යාගේ සතිය ගැඹුරු වෙන්නේ. එදා තමයි යාගේ සමාධිය ගැඹුරු සමාධියකට යන්නේ. එහෙම නැතුව භාවනාව අතහැරලා දාලා වෙන දෙයකට හිතේ දුවොත් හෝ නැත්නම් ඇස් දෙක ඇරලා බැලුවොත් හෝ හයියෙන් හුස්ම ගන්න ගියොත් හෝ නැත්නම් නිින්දට වැටුනොත් හෝ අර වටින අවස්ථාවේ ගත යුතු හරය ගන්න. ඒ නිසා මේ 11 ආකාරය පිළිබඳව හොඳට ආනාපාන කෙරම නෙවෙයි කොයි එක ගත්තත් අවබෝධයෙන් ඉන්නවනම් අපි මේ උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා නිින්දට යනකම් ඉන්නේ මේ ආනාපානේ 11 ආකාර බලන්න පුළුවන් තැනක. කිසිම වෙලාවක් නැහැ දවසේ මේ 11 ආකාර දකින්න බැරි තරම්. ඕනම කන ගමන් බොන ගමන් යන ගමන් එන ගමන් භාවනා කරන ගමන් සක්මන් කරන ගමන් ඕන වෙලාවක දකින්න පුළුවන්. ඒ නිසා කිසි තැනක ආනපනේ අසරණ කරන්න එපා. හැම වෙලාවෙදී මේක තියෙනවා. ඒ පණ කියනවා කියන්නේ තියෙනවා. මෙන්න මේ 11 ආකාරය දැක් ගන්න පුළුවන් නම් අර මම දෙන නිදර්ශනය තමයි ආනාපාන භාවනා කරපු නැති කෙනෙක් බොහෝම ආසයි කමටහම් බණක් අහන. කොහොමද ආනාපාන සති භාවනාව කරන්නේ ඒක ගුරුවරයාත් ඉතින් අර පොඩි ළමයින්ට දෙල්ලම් බස්තු ගන්න උගන්වනවා වගේ කියනවා අපි එක බරපතල වැඩක් මෙහෙමයි කරන්න ඕන සියලු වැඩ බහා තබලා අද්දගත් වහගෙන සද්ද නැත් තැනකට ගිහිලා හුස්ම විතරක් තියෙන වෙලාවට බලලා හුස්ම දිහා බලාගෙන ඉඳී කියලා. ඉතින් මේ යෝගාවචරය බොහෝම අමාරුවෙන් තමයි එක චිත්තක්ෂණයක අනිත්‍ය වයින් කළ ආනාපානෙ අල්ලගන්නේ. ඊට පස්සේ 11 සාගර දුන්නට පස්සේ අහන්න පුළුවන් ආනාපානෙ පේන්නේ නැති තැන ජීවිතේ තියනවාද කියලා. කොතනක් තියෙනවා. ඕකට ওই භාවනා මධ්‍යස්ථාන වල ඇස් දෙක වහගෙන මෙහෙමින් දෝන කමක් නැහැ ආනාපානේ අල්ලන්න. නමුත් අපි ඒක අල්ලලා දෙන වෙලාවේදී කොයි එකක් කෙරුවත් පටන් ගන්නකොට නැකතබ්බල්ලා ගයක් හදන්න ගියාම කරනවනේ. ඒ වගේ කෙරුවට අන්තිමට අහන්න වෙන්නේ හොඳට පුරුදු කරගත්තට පස්සේ කොතනදී ආනාපානේ අහුවෙන්නේ නැත්තේ කියලා. මේ ජීවිතය අත් අවුරුද්දක් ඒ දිසාවම කාචාර්යන් වහන්සේලාට ගියාට පස්සේ ඒ ජීවිතයට එක එක බෙහෙත් පැලේ ගෙනල්ලා පස් වගේ අණුව කියලා දුන්නා. මෙන්න පාවට්ට මෙන්න මුල් මෙන්න කොළ මෙන්න මල් මෙන්න පොතු මෙන්න ඇට මේ වගේ ಗುಣ මෙහිමයි. ආ මතක තියාගන්න. ඉතින් මෙයා කටපාඩම් කරනවා පාවට්ට වල පස් වගේ ಗುಣ මෙහිමයි. හෙට පහවට්ට නෙවෙයි ඊගාදාසේ රත්තරන් ගෙනල්ලා පෙන්නනවා පස් වගේ කියලා දෙනවා. කොහොමම කරලා අවුරුදු 7ම ගන්නලා මෙයා කියන කින්ද හොඳට හිතේ තියා ගන්නවා. ඊට පස්සේ කිව්වලු දැනමතු උපාධිය දෙන්න ඉස්සලා මේ කැලේට ගිහලා දවස් 7ක් ඇවිදලා බෙහෙතට ගන්න නැති බෙහෙත් ගුණයක් නැති දෙයක් හොයන්නේ දෙනවා. දවස් හතක් ඇවිදලා ඒකවල කිසිම දෙයක් නැහැ ඒකවල බෙහෙතට නොගන්න දෙයක්. හැමදේම බෙහෙතට ගන්න. ඒක තමයි පටන් ගන්නකොට යෝගාවචරයට මේ ආනාපානය ගැන ওই තරංග ගහලා නැකත් බලලා කර්මස්ථාන දීලා පටන් ගත්තට අහන්න වෙන අනිගමන ආනාපානය කරන්න බැරි වෙලාවක් තියනවාද ලෝකේ? බැරි තැනක් තියනවාද ලෝකේ? බැරි චිත්තක්ෂණයක් තියනවාද කියලා. සතර සත්‍යපට්ඨානේ පුරුදු කරපු කෙනාට කොතනත් භාවනා මධ්‍යස්ථානේ තමයි. කොතනත් ආනාවානේ තමයි. ඉතින් අපි පටන් ගන්නකොට අර සීලාරයක් තියලා නැකත් බල්ලා කෙරුවට අන්තිමට යනකොට සර්වඥාන්සේ රාහුල කුමාරට සඳහන් කරනවා රාහුල හුඟෝ 11 සාකාරය හොඳට දන්නවනේ. චාරිමක පාත්සාගති විදිතාව නිරුද්ධන්ති. උඹෙන් අන්තිමට මැරිලා හුස්ම යන වෙලාවේදී සුවාසේ යන්නේ දැන දැන දැක දැක කියලා. අන්තිම හුස්ම යන වෙලාවේදී අන්තිමට ඉවර වෙනවනේ අදේමාදී එසින් ගඩිය ගලවලා යනවා කියලා කියන්නේ ඒ හුස්ම ටික යන්නේ දැක දැක දන දන කියලා. ඉතින් ඒක සතිපට්ඨානේ පටන් ගන්න දැන කිව්වනම් එහෙම බුදුහාමුදුරන් ගහලා එලවනවා කට්ටිය. මොකද හරියට පුරුදු කරා නම් මේ කැක්කක් කිබිස්සක් කෙනකොට උණක් හිඹිරිසාවක් කෙනකොට මේ මරණ චිත්තක්ෂණේ අන්තිමට යන හුස්මත් දැන දැන යනවා. ඒ තරම් මේක පුරුදු කරන්න ඕනේ. ඒ නිසා අපේ මේ හිත දෙන මායාවල් කන්න එපා. මට දැන් ආනපනෙ පේන්නේ නැහැ. නෑ ඒක භාෂා ව්‍යවහාරයෙන් වශයෙන් වැරදි නෑ. නමුත් දීලා ඔතනින් තරණ පාවා දෙන්නවා. ඒකට අහන්න ඕනේ දැන් පණ තියෙනවනේ. පණ තියෙන කොට කොහොමද අල්ලගන්නේ? හොඳට බලනකොට ඔන්න යාට ආයෙත් අහු වෙන කොට නෑ. ඒ කියන්නේ ශබ්ද වේදනා හිතවිලි අගය කරන්නත් එපා, ඇද්ද කරින්නත් එපා, නයි බිබින්නා වගේ හුස්ම ගන්න යන්නත් එපා. එහෙමම තැන්පතන අල්ලද. ඊට පස්සේ ආයෙත් යගෙන ඉස්සල නම් නෑ කිව්වට දැන් නම් නෑමයි කියලා අඩියක් එනවා. ඔය ආදී හොඳ එනකොට දිහා බලන්න හිටපන් කියනකොට ඕක ඇතුලේ ආයෙත් අනකන කියලා. එතකොට තමයි මේ සති සමාධි ගැඹුරු වෙන්න පටන් මෙන්න මේ මේ ආනාපාන සිවුම් වෙච්චාම කඹේ ඇවිදිනා වගේ මේ යන ගමන නිවනෙන් මෙපිට වෙන මොනවා හරි ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙක් තියෙනවා නම් කවදාකවත් යන්නේ නිවනේ මේ පිට ওই ලාමක ආසාවල් තියෙන එකක් තියෙනවනේ. එක්කෝ මේ වෙන්නේ භාවනා අනුන්ට උගන්වන්න. එහෙම නැත්නම් මේ වෙන ධ්‍යාන මාර්ගඵල මාර්ගඵල වලින් මේ පිට තියෙනවා. ඒ ඕනම කෙනෙක් අහුවෙනවා. අපි ඉතින් මතක තියාගන්න අපි මෙච්චර කැපකිරීමක් කරේ මේ ලාමක මේ තුච්ච දෙයකට නෙවෙයි. සත්‍ය අවබෝධයේ පිණිසයි. ඒ නිසා ආනාපානෙමයි. සිරුමුණත් ආනාපානෙ, ගොරෝසුණත් ආනාපානෙ, ළඟ තිබුණත් ආනාපානෙ, දුර තිබුණත් ආනාපානෙ, ඇතුළේ තිබුණත් ආනාපානෙ, පිට තිබුණත් ආනාපානෙ. ප්‍රිය වුණත් ආනාපානෙ, අප්‍රිය වුණත් ආනාපානෙ, අතීත වුණත් අනාගත වුණත් වර්තමාන වුණත් ආනාපානෙමයි කියලා පටන් අරගත්තට පස්සේ අපිට අයිතිවාසිකම් සක්නක් එන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ මට්ටමට යන්න කොච්චර කල් භාවනා කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගාකල් පිමු කරපේ කරාට තමයි Taman තුලින්ම කමඨාන සුද්ධ වෙන්න පටන් ගන්න. එතකොට යා දන්නවා කොයි චිත්තක්ෂණයක තානාපානේ තියෙනවා. ආනාපානේ හිටියනම් කාදාගත් පිටකොට ගිහිලා නැහැ. අනිවාර්යයෙන්ම හරි පාඩ. නිසා බුදුන් වහන්සේ මේගොල්ලෝ කියන්නේ යම් තාක් මූල කර්මස්ථානයේ ඒ තාක් ඔබේ විපස්සනා ඥාන වැඩේ. කොයි වෙලාවක හරි කිව්වොත් මට දැන් ආනපනෙ පේන්නේ නැහැ කියලා ඒ කියන්නේ තමන් විසින්ම වලක බලන ඉවරයි. මම මඟට පටලවන්න හදනව නෙවෙයි. ආනපනෙ නොපෙනෙන තැනකට එනවා බව ඇත්ත. ආධුනිකයාගේ හිත ගොරෝසු නිසා මේ ඉන්ද්‍රිය ඥාන දියුණු වෙලා නැති නිසා බොහොම ලේසියට කියන වැඩේ ඉවරයි කියලා. නමුත් ඒක දිහා සැලකිල්ලෙන් සාදරව ඒකලස් ආකාරයේ බලනාසුළු බැල්මෙන් හොඳට හිත තැම්පත් කරලා බැලුවොත් තැම්පත් හිතට ආය අහුවෙනවා. ආය නැති වෙනවා. ආය තැම්පත් වෙනට ආය අහු වෙනවා. මේක තමයි ඉතින් අපි ඔය පැය ඉක්මවල 2 3 4 තියාගෙන කරන්නේ ඔන්න සීල් බව බලන්නේ තමයි. මේ වෙනම වෙන ලෝකයේ තියෙන කිසිම ශේෂ්ඨයක විශේෂක ශිල්පයක ඔය වැඩේ නැහැ. එන්න කිසිම තැනක නැහැ. මේකෙදී තමන්ගේ තාක්ෂක තමන් හොඳට අහු වෙනවා. තමන්ගේ වංචනික ධර්ම හොඳට අහු වෙනවා. හැබැයි ඒකේ පාඩුවක් නෑ. ඒකෙන් හානියක් කරන්නේ. ආය කන්නාඩිය මූණට අල්ලපුවම කියනවා උඹ උඹ රවට්ට ගන්න උනාට ආනපනේ නැති වෙන්නේ නෑ. උඹ තියනවා කියලා හැපෙන් බලපන්. හැකි සංඥාවෙන් බලපන්. සක්කෝ කියන වචනේ කර්ණමිත්‍ය සූත්‍රෙත් උගන්වන්නේ නැති හැබැයි සංඥාව ගන්න එපා. තියනවා කියන සංඥාවෙන් බලපන්. ඒකට අහු වෙනවා. ඉතින් ඒකකොට යම් කිසි කෙනෙක් කියවෙන පටන් අරගත්තොත් නෑ මට නෑ කියලා අපි යම් කර්ම වේග තියෙනවනේ ඉතින් ඔයලා යන කම්ම මිනිස්සයා ඒ ට්‍රැප් එකේ අහුවෙනවා. ඒ වගේම වංචනික ධර්මයක් තියෙනවනේ ඒක ජීවෙන කම්ම ඔතන අහුවෙනවා. එදාට පස්සේ තේරෙනවා කවුරු රවට්ටන්න නෙවෙයි තියෙන්නේ හුස්ම ගන්නවා නම් ඕක තේරුණත් නිතේරුණත් හුස්ම ගන්නවනේ. ඒකට මම අවදි වෙනවා නම් ඒකට මම අවධානය ලක් කරනවා නම් යම් ආකාරයක් යම් දතහනක් දකින්න. ඒක තමයි පාර ඒක තමයි අපිට මඟ සැලකෙන්නේ. එහෙනම් ඒක උසහාකාරයේ ක්‍රියේද අතුවානේදී පිළිමයි. පිළිමය මේ මේකේ දැන් අපි ධම්රිවිකේදී මේ දවස්වල කියනවා මේ අනත් ලක්ෂණ සූත්‍රයේදී අනත් ලක්ෂණ සූත්‍රයේ රූපේ තියෙනවා වේදනාවේ තියෙනවා සංඥා සංඛාර විඥාන කියන ඔක්කොගෙම පෙන්වනවා. ඒකදී ඉස්සල්ලාම ලේසි මේ මේ රූප ධර්ම වල පටවියාපෝ තේජෝ කියන රූප ධර්ම වල 11 ආකාරයේ මේ පන්තික ෆිසික්ස් භෞතික විද්‍යාව තනු ගන්නවා. වෙන මොකක්වත් නෙමෙයි. භෞතික විද්‍යාව දන්න කෙනෙකුට ඒක සාමාන්‍ය ව්‍යවහාරය. වේදනාවෙත් තියෙනවා. නාම ධර්ම. සංඥාවේ තියෙනවා සංස්කාරය තියෙනවා විඥානයේ හැම එකේම 11 ආකාරය තියෙනවා. දැන් රූප ධර්මයේ දැක්කම ඒක මනින්ට ගිරන්න පුළුවන් එකේ අනිත් කොතන පටලවුණත් මෙතෙන් ගෙනාවට පස්සේ ඒක වෙරිෆයි කරගන්න පුළුවන් චෙක් කරගන්න පුළුවන් මේක මනින්ට ගිරන්න පුළුවන් එකනේ. ඒකෙන් තමයි පටන් ගන්න. වගේ කීප එක තියෙනවා මම නිදර්ශනයක් පෙන්නනවා. අන්තරක්ෂණ සූත්‍රෙත් තියෙනවා මේ ගාක් සූත්‍රයේ 11 ආකාරය තියෙනවා මේ ළඟදී මේ එනෝන මට බ්‍රිස්බේන් වල ඉන්නේ. එයා කියලාවල තිබුණා මේ ඊමේල් එකක් මට. නැසල් ගාට් මේ දැස ප්‍රසිද්ධ වුණාට power of now කියන පොතක් එක පින්නට දාලා තිබුණා එනෝන මට. ඒ සනසුමට මඟ කියලා. මම බ්‍රිස්බේන් ගියාට පස්සේ රිට්‍රීට් එකට ආවා. ඉතින් මේකට ඊමේල් එකක් කියලා දුන්නා ස්වාමීන් වහන්සේ ওই ගාල්ලේ සිරිවර්ධන මහත්තයා බණ කියනකොට මේ දේක තියෙන මාන 11ක් ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්නෙත් නැතුව විද්‍යානුකූලව ගවේෂණිකුත් තුරෝ මෙහෙම මෙහෙම දැනගත්තා නම් මේ මහත්තයා ජීනියස් වෙන්නේ. වාච මොකද කියන්නේ කියලා. ඒක දැන් විද්‍යාවෙන් කියන යනවා මාන තුනක් නෙවෙයි තියෙන්නේ මාන 11ක් තියෙනවා කියලා. සමහර කියනවා අනන්ත මාන ගණනක් තියෙනවා කියලා. ඊට පස්සේ මං කිව්වා මං සිල්වර්ධන මාත් එක්ක නිකන් දැකලත් නෑ දන්නෙත් නෑ. නමුත් මේ 11 මානෙ බුදුරජාණන්ගේ සූත්‍ර කීපයකම තියෙනවා. ඒක මේ කාගාවක්වත් අලු සොයා ගැනීමක් නෙවෙයි. ඒක කාටවත් මේ අල්ලලා අල්ල තේරුම් ගන්න බැරි දෙයක්වත් නෙවෙයි. ඒක නිසා ඔය ඔය මේ මහත්කේ බණ අහලා ඔය කොලසා කරන්න කතා කරන්නේ ඒක අපේ ත්‍රිපිටකෙට එච්චර අලුත් දෙයක් නෙවෙයි. හරියට මතක් කරගන්න. ඒකොලසා කාර්ය උඟක් සූත්‍රල සමාන කරගන්න. පහන් කියන්නේ අඩුවයි. ඈ? පහන් කියන්නේ මේ සමානයි. ඔව්. ඒ කියන්නේ ඒක විස්තර කරලා තිනවා දැන් ඕනම කෙනෙක් භවනා කරලා නිින්දත් නැත්නම් සැකත් නැත්නම් ආනපානෙ නැත්නම් යනවා. ඒ ඉනර් ස්පේස් කියලා කියන එකට හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා කියන එකට එහෙම නැත්නම් මේ හුඟක් වචන වෙස්ට් එකේ දාලා තියෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ සමහර ඕනකට වැඩි යෝක ලොකුට සලකනවා. සමහර බය වෙනවා ඔකට. අන්න ඒක ඉතිහාසයේ අපේ වෙලා තියෙනවා. එතකොට අටුවාචාර්ය වහන්සේලා ඒකට කවුන්ටර් ආගියුමන්ට් එකක් දානවා. ඒකට ඒක බොරු කරලා පෙන්නන්නේ කියනවා. එහෙම වෙනවනම් ওই පස්තනකින් යන්නේ ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඕම් වෙන්න බෑ. ඒ කියන්නේ මේක ඉතිහාසගත ප්‍රශ්නයක්. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ පොතේ දීලා තියෙනවා අපි ඔය ආනාපාන සති පළවෙනි කොටසේ මේක භාවනාවේ වැදගත් තැනක් කියලා. මේක භාවනා පැටලුණාට මේ යෝගාවචරයට දෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් වගේ. උත්තර පහක් හයක් තියෙනවා. හරි එක දැම්මොත් ලකුණු. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙන්නේ හැබැයි හුඟවදෙනේ ඔය කොච්චර මේ මේ තැන ලේසියෙන් යන්න පුළුවන් වුණත් හුඟදෙනෙක් ගා ගන්න. එතෙන්දී හරියට මැදමාවත හොයන්න ගන්න. මැදමාවත වශයෙන් මම කියන්නේ ඔතෙන්දී නිින්දට වැටෙන්න දෙන්නත් එපා, සැක උපදවන්නත් එපා. ඕක දිහා හොඳට බලන්න. ආනාපානෙමනේ මුණට දාලා තියෙන්නේ. අස්පන අපිට හොඳට බලන්න හැකි සංඥාවෙන් ඇති සංඥා. එතන තියෙනවා. මොකද හිතුව මැරිලා නැහැ. ඒක ආනාපානෙ මායාව පේන්න පටන් ඒක තමයි කමටහන. ඒක නෑ කියන්න පටන් අරගත්තොත් පෙකින වෙලා කපා ගත්තා වගේ හරි අමාරුයි දෙවිලා. ඒක දෙසරකට සිද්ධ වෙනවා. කාය කාය සංස්කාර සහ පස්සම්බනේ දෙකතරක් සිද්ධ වෙනවා චිත්ත සංකාර පස්සම්බනේ කියලා තව සැනකදී සිද්ධ වෙනවා දෙවෙනි එක අන්තිම සියුම් පරීක්ෂණය. පළවෙනි එක ටිකක් ගොරෝසුයි. අර රේඩියෝ එකේ ඉස්සර ප්‍රශ්න වැඩ පිළිවෙලක් තියෙන ඉංග්‍රීසි එකේ නමයි දෙන ගොඩක් තියෙනවා. මම දැන් අවුරුදු 20ක විතර රේඩියෝ වෙන නැත්නම් මට හොඳ පද අහු වෙනවා රේඩියෝ අහන්න. ඒ වැඩසටහනක් තියෙනවා මේ අපේක්ෂකව ගෙනල්ලා සජීවී වැඩ පිළිවෙලක් දෙනවා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා රුපියල් 15ක් දෙනවා. ඒ දවසවල. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඊට පස්සේ කියන දෙවෙනි ප්‍රශ්නේ ගන්නවද දෙවෙනි ප්‍රශ්න හම්බෙන තත්ත්‍රයයි තුන් සැරයක් උත්සාහ කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ගන්න. තුන්ක දෙනෙක් ගන්න. ඒ ගත්තාම 35ක් දෙනවා. ආරයත් උත්තර උදව් කරනවා. ඒ තුන්වෙනි ප්‍රශ්නේ ගියාට පස්සේ කියනවා තත්තර පහයි හම්බෙන්නේ. ඒක සරේ උත්සාහ කරන්න පුළුවන් උනේ. ආරය උත්තර දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න විචාරණයක උත්තර දෙන්නේ. ඒක ගියාම රුපියල් 75ක් හම්බෙනවා. හැබැයි දුන්නේ නැත්නම් අර 35න් භාගයක් ආපහු කියලා යනවා. හතරේට ගියාට පස්සේ තුන ගියාට පස්සේ හතරවෙනි ප්‍රශ්න දෙනවා. එක සැරේ උත්සාහ කරන්න පුළුවන්. තප්පරය හම්බෙන්නේ රුපියල් 5000ක් ගෙවනවා. බීමගේ තමයි භාවනාව. ඉස්සෙල්ලා එක හරිය ලේසි ගිය ගමන් රුපියල් 15ක් දෙනවාමයි. අතේ කොහොමද ගහලා හරි දෙනවා. දෙවෙනි 35ක් දෙනවා. ඊට පස්සේ කියන එකවරයි උත්සාහ කරන්න පුළුවන් නේ. වැරදුනොත් අරකේ ලකුණු කපන. ඒ වගේ එnde එnde එnde භාවනාව තමන්ගේ නිකන් තෙරපෙන ගානට අරන් දෙනවා. මම කවුරුත් උදව් කරන දෑමුලේ තුන උදව් කරන උදව් කරලා මේ තරගෙට යවනවා. හැබැයි වැරදුනොත් අරකේ ලකුණු 5 150ක් කපනවා. නිසා ඔය කාය පස්සම්බ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන එකේ ඔය කාය සංකාර මනෝ සංකාර දෙකට ගිනියනකොට ආනාපානමයි මෙන්න මොකක්වත් නැහැ ඒ නිසා ඕනම කෙනෙකුට මම දන්නේ මේ ඇවිදින්න පටන් ගන්නතර මට තේරෙනවා මිනිස්සු ගුරුවරු මේ ආනාපාන භාවනාව කරන්න කියලා අනා ගන්න අනා ගන්නදී ඕනම වෙලාවක හුස්ම ගන්න පුළුවන් නම් භාවනා පැරිලා නැහැ ගන්න හුස්ම තේරෙනවා නම් කිසි දවසක මේක පටලවන්න පිට්ටු වට ගන්නවක් මොකක්වත් ඕනේ මේ හුඟ දෙනේ කානපාන දිගේ ගිහිල්ලා ඒ ඉස්සලා ආපු කන පැත්තක දාලා පස්සේ ආපු අඟහලට එතකොට ඉතින් අංගේ ඉඳලා කන කන එක තමයි සිද්ධ වෙන්නේ ඉතින් පිට්ටු වට ගන්නවා ඉතින් ඇවිදිනවා ගුරුරු මාරු කරනවා ස්ථාන මාරු කරනවා බොහෝම සරල වැඩක් තියෙනවා හුස්ම කොහේ කරගුණක් තමන්න කියලා හුස්ම නැතර කරන්න පුළුවන් කවදාවත් පැටලෙන්නේ එනම් බුදුහාමුදුරුවෝ ගරන්ටි කරනවා අත් අවුරුද්දක් ආනපන දිගේම කියන හත් අවුරුද්දයි. නැත්තම් හත් අවුරුදු හතක් ඇයි? මොකද හැම වෙලාවෙදීම ආනපනේ පාවරේ. හැම වෙලාවෙදීම නෑ කියන. හැම වෙලාවෙදීම ඒක අවුල් අපු අවුල් අකුල් හැලන. ඒකට පස්සේ ආනපනේ අසරණ බලනින්න අනේ මේ මනුස්සයත් එක දීක ගන්න කියන මේ මනුස්සයා කොයිලක්වත් මට හැඳි මිටින්නේ බෙදා. ඉතින් ආනපනේ අසරණව බලනින්න කවදානම් මට නම්බුවක් දෙයිද? කවදානම් මට තනක් දෙයිද කියලා දීපු ගමන් බහන හරියට. ඉතින් අතරමැද කර්ම වේග එතනින් ගියාම අපේ තියෙන ඔය කුචර්චකම් බලපානවා. නමුත් ඒක බුදුහාමරංගේ දෝෂයක්වත් උපදේශවල දෝෂයක්වත් නෙමෙයි. උපදේශන හරීම පැහැදිලි. ඕනම තැනක පැටලුමක්. සැලෙනවා, ගැහෙනවා, දාඩිය දානවා, වමන යනවා. කොයි එකවත් ආනාපානෙ බලන්න. නැවතත් ගේන ආනාපානෙට අර තීරම අයින් වෙලා හරියට උලංග දෙන්න තැනක හුස්ම දැල්ල පහන් දැල්ල වගේ හිතයි කතයි ආයකට. ඒක හරි ලේසි ආනපාන. අපි මේ ආනපාන විතරක් නෙවෙයි කොයි අරමුණක් ගත්තත් තමන් ඒ givis ගත්ත අරමුණ මොනම දෙයක් නිසාවත් කැප කරන්නේ. මම කියන්නේ අදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ කියලා ආනපාන පටන් ගන්නවා. කවදාවත් ආනපාන පාවා දෙන්න එපා අසරණ කරන්න එපා. එහෙනම් කවදාකවත් ආනපාන අභිවාසන කරන්න. එහෙනම් ගමනක් කරන්න. සමහර අධිපතරාගේ මිනිස්සු වෙන්නේ කියන දේවල් බරපතල වචන අල්ලගන්න. ඔය විපස්සනා ඥාන වගේක් දාගෙන කලවම් කරගෙන අයියෝ කක්ක කරගෙන තියෙනවා. හැම තැනම දාගෙන. මේ ආනාපානේ කරනකොට අර ඥානේ පහළ වුණා මේ ඥානේ පහළ වුණා කියලා ඉතින් ආනාපානේ නිකටල්ල කියන පැත්ත කරන අනේ මේ මෝල් වහන්සේලා ඔය මොනවත් නැතුව ආනාපානේ කරන කියන්නේ ඉවරයි. ඒ කිසිම ඥානයක් ඕනේ නැහැ. ඒ වෙයි. මොකද මම කරන්නේ අර ඥානෙ මම කරන්නේ මේ ඥානෙ කියනවා. ආනාපානට තේනවා මේ මනසගේ දැන් ඥානෙ පස්සට බහලා තියෙනවා. සහතිකලෙන්තෝ මේ ප්‍රතිපත්තන සූත්‍රයේ ඉතින් තේරුම් ගත්තොත් ආනාපානස සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සහවුලවාද සූත්‍රයේ ලස්සන වෙනවා නිවන් දකින්න කම්ම ආනාපාන. වෙන්න ඔය මොනම ඥානයක්වත් ඕනෙකමක් නැහැ. එව්වා මේ යන මග ලහලකුණු මේ පාරේ road signs ඒ වට වැඳ වැඳ ඉන්න ඕන කමක් නැහැ. ඒව අපි පිටිපස්සෙන් එනවා ආනාපානිය අරගෙන ඉන්නේ. ආනාපානිය බිම තියලා. ඒ බෝධි රාජ සූත්‍රයේ තියෙන උදේ දැනගත්තොත් හැන්දෑවේ පුළුවන් කියලා. උදේ වරුවේ දැනගත්තොත් හැන්දෑවේදී වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හරියටම අලකොල ලණ්ඩක් ඇති ගෑ වගේ හොඳ කැපෙන කැත්තක් ගත්තන සාමාන්‍යයෙන් කියන්නේ වළංකාරයට වසුමානික වැඩ පොලු කාර්යයට වරුවයි. නෙලාගෙන නෙලාගෙන යන්න පටන් ගත්තොත් ආනාපානෙට මොන පිස්සුද වුණා සන්නර මට තව එකක් තියෙනවා ගත්තම මක් නෑ පස්වට්ටාන්ට උත්තරේ නැහැ නැත්නම් සාමාන්‍යයෙන් මේ අංගායනාවලදී සමහර ඒවා ඉතනම දේශනාත්මක ඒවා වුණා ටිකක් දිවිලා ගිහින් අවිනාවදී කියලා වෙන්න පුළුවන් මොකද හේතුව අපි අන්ධකාරයේ මල් වට්ටිය පාස් කළා තියෙන්නේ මල් යනවද මොනව යනවද දන්නේ නැහැ. ඉතින් අන්ධකාරේ භාවනා කරන්නේ නැති මිනිස්සෙකුගෙන් ඔය කොයි එක පහසු වුණත් එයාට ඒකේ වටිනාකම හරේ තේරෙන්නේ. ඔය ඉස්සර අපි පැත්තේ කිඳුරු නට. ඒ කිඳුරු නනෝදි ලයිට් නැහනේ. ඉතින් අර මේ සම්මාදන් එකතු කරන වෙලාවට අර යකඩ පිටාන්ට ගල් කැටයක් දානවා. තලං ගල හද්දයිච්ච ඉතින් අරගෙන යනවා. පස්සේ යන ඔට් ටෝච් එක අරගෙන යන්නේ ගාන එක බලන්න. සල්ලිද දාන්නේ ගල් දාන්නේ බලන්න. ඉතින් අර අන්ධකාරේ මල් වටේ පාස් කියලා තමයි හිත වෙන්නේ. ඉතින් කවුරු හරි තල්ලි දෙන්නේ නැහැ. නිකන් බලන්නේ කිඳුරු. අර කල් කැටයක් කන්නේ වල පිඟානට දාන ටන් ගාලා. ඉතින් අරමන තේතම හරි තමයි ගිහිල්ලා බලනකොට තියෙන්නේ බොරළු කැල ටිකක් විතරයි. රුපියල් තත් දෙක තුනකුත් තියෙනවා. ඊට පස්සේ පස්සේ යනකොට ටෝච් එකක් ගහගෙන යනවා. නිසා අපි ළඟට මෙතෙක් ආපු ටික ලොකු දෙයක් අවුරුදු 2500ක් ගිහිල්ලා තාමවත් ඒ බුද්ධ වචනේ මූලික සැකිල්ල තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. නටබුන් ගේකට ගියොත් නැවතත් ඒ ඒ ඒ ගල් වැටිච්ච හැටි කොයි යටිද දන්නේ නැවත ගොඩනගන්න. ගොඩනගලා සැකිල්ල හදාගන්නයි කියනවා. එතකොට සම්පූර්ණ එක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය හැඩයක් බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි මේ කල්යන්න යන්න යන්න මේ ශාසනයේ තියෙන මූලික මැද හරිය එසෙන්ස් එක එහෙම නැත්නම් ඕජාව පුළුවන් තරම් දුර්වල වෙනවා. ඒක ඉතින් ඒක අනිත්‍ය ධර්මයක් නේ අපි මේ කතා කරන්නේ. නමුත් ඒක නෙමෙයි අපිට ගන්න තියෙන්නේ ඒ තුලින් පෙන්වන්න හදන මූලික තේමාවේ තැකිල්ල ගන්න පුළුවන් කියලා. ඒකේ ගුරුතුන්ගේ දෝෂයක්වත් බුදුහාමුදුරුවෝ දැනගෙන භාවනා කරනකොට Tamanට පේනවා අපි මේ කොච්චරක් වල්බූත අදහස් එක්කද භාවනා කරන්නේ මේ නිර්වුල් කරන අදහස් නෙවෙයි කියන අවුල් කරන අදහස්. ඒ මොකද මේ මම ආයේ ඒ වගේම මේ වංචනික ධර්ම. ඒ වගේම මේ අපේ රුචි අරුචිකා. ඉතින් අපි ගියා මේ අවංකව මේ අවංකව ඒවට මුණ දීලා ඒ වංචනික ධර්ම වංචනික ධර්ම වශයෙන් අවබෝධ කෙරුවොත් ආනාපානෙ ලොකු එළියක් වගේ. ඒක ඉතින් ලොකු මේ මේ කොවිලයක් නටන්න වගේ ලොකු සැලසුමකින් කරන්න ඕනේ මොකද වංචනික ධර්මෙන්නේ හීන උඩ. ඒව දැනගෙන ඒව අවබෝධ කිරීම තමයි අපේ ඇත්තටම තියෙන ප්‍රධානම කාරණාව. ආනාපානිය අවබෝධ කරන්න දෙයක් නැහැ. ආනාපානිය කියන මාර්ගයෙන් අපේ තියෙන මේ දෙයක් සරල දෙයක් දිහම අනා ගන්න හැටි සංකර කර ගන්න හැටි. මේ අපි උරුල ගඳ ගස්ස ගන්න හැටි අපි මේ ගඳ ගස්ස ගන්න හැටි තේරුම් ගන්න දුරදි කියන්න ඕනේ. මොනම දෙයක්වත් ඕනේ නැහැ. ආනාපාන සති සූත්‍රය කියනකොට තේරෙනවා ඔය කියන චතුරාර්යක භාවනාවක්වත්. හරියට කෙලින් කියනවා. මොකක්වත් මොන කෙලින්ම ආනාපානෙ පටන් අරගෙන ගියාම කිසි කරදරයක් නෑ. ඒක මොකද ආනාපාන සති සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සරුවත්ඥාන්සේ දේශනා කරනවා ලෝකේ තියෙන භාවනා ක්‍රම තේරෙනවා. බුද්ධ බුද්ධ ශාසනය කියන්නේ ඔක්කොම තියෙන ඔක්කොටම දෙන්නේ ආනාපාන. ඒකෙන් තේරෙනවා ඒ ඔක්කොටම වැඩි යම් කිසි මොකද්ද ආහාර පද්ධතියක් ආනාපානෙන් නැත්තම් ඒ වගේ විස කපන ගතියක් කෙලින් යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා අදාහගන්න හුස්මේ ඉහළ පහළ අනේක දකින්න පුළුවන් නම් නිවනට විතරයි ඒක දෙවුම් වෙන්නේ. ඒකේ පවත්තන එක විතරයි කරන්න තියෙනවා. ඥාන මොකක්වත් ඕනේ කිසිම දෙයක් නැති යන්නේ. කෙටියෙන් මතක් කරනකොට කියන්නේ. ගැටලුවක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵල වංශේ දැනගන්න පුළුවන් විදිහට ඔක මොන ආකාරයෙන්ද? මම මට මේ මෙතන ඉඳගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන එකින්ද තමයි. නැත්තම් මම කොහේ ඉඳීද කියලා මට විශ්වාස නැහැ. දැන් දැන් මොනවාක්වත් නැතුව බිම වාඩි වෙලා ඉන්න පුළුවන්. පොඩි දෙයක් නෙවෙයි. පොළවේ බිමේ ඇවිදින්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන ලොකුම විප්ලවය. උඩින් යන කට්ටිය උඩින් යන්නේ ඇයි කියලා දන්නවද? පොළවේ යන්න බයයි. ඒකයි ඔය ලොකු ආරක්ෂක සංවිධාන කට්ටිය ඉන්නේ අපිට කිසි බැලෙන්න දෙයක් නැහැ. අපි ඕන තැන ගියා. බිම වාඩි වුණා. වතු ටිකක් දුන්නා. කාට හරි ඇත්ත කතා කරා. කිසිම සංකරයක් නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඕක නැති වුණා නම් ඉතින් කොයි එක හම්බුණත් පරාදයි. ඒ නිසා විපස්සනා කරන්න කරන්න ඩවුන් ටු අර්ත් තමයි. ආයෙත් ඇවිල්ලා හිතපු තැනට එන විතර. උන් හම්බ කරන්න ගියොත් තමයි කෙලවා ගන්න. මොනවක්වත් හම්බ කරන්න ඕනේ. පියර ටික රැකගෙන ඉන්නවනම් හැමදාම පොඩි එකෙක් වගේ ওই ජොලිය නිකන් ජයත ජීවත් වෙන එකයි. එහෙම නැත්නම් ජීවත් වෙනවා. අනික් කට්ටිය කරන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන එකනේ. ඒ නිසා හුස්ම ගන්න. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බලන්න. හුස්ම හෙලනකොට හෙලන බව දැනෙන්නේ කොහේද? ඒක රද්ද සත්‍ය දෙකම තව තියෙනවා. ඉතින් අපිට ඕන දෙන හුස්ම අරගෙන බෑ. අතෙන්ට යන්න ඕන, අරක ලබන්න ඕන, මේක ලබන්න ඕන. ඉතින් ඔය අන්තිම වෙනකන් පටන් ගත්ත හුස්මටත් පාවා දීලා ඒකත් නැති කරගෙන කොහෙදෝ අනාගන්න. හුස්ම ගන්නව වෙලාවක්. හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. නැත්නම් හුස්ම ගන්න එක 100 නෙවෙයි ගන්න. දැන් බොහොම අපේ අපේ සාමාන්‍ය භාෂා වුරුවට කියනවනම් ඉතින් ලොකු සංකරකමක් නැහැ අපිට තියෙන්නේ පුළුවන් තරම් සරල වෙන එකයි පුළුවන් තරම් වර්තමාන මොහොතට ගන්න එකයි විතරයි තියෙන්නේ. සිහිය නැතුව තමයි භාවනා කරන්නේ නැත්තා කරේ කියන්නේ. අසතිය. අසතිය. ඉතින් හුස්මට හිත දෙලා ගත්තට පස්සේ හරියට පස්සේ ප්‍රශ්නයක් එනවා. ඉතින් මොකද දැන් වෙලා වෙන්නේ? ඉතින් හුස්ම තියෙනවා තමයි. ඉතින් කොහොම ඉතින් අපි ඉන්න සිලිලාලේ නැහැ. අපි හිතන නිවනත් නැහැ. අපි හිතන ඥානත් නැහැ. අපි හිතන උඩින් යන්නෙත් නැහැ. අපි හිතේට දිබ්බ චක්කු දිබ්බ සෝත නැහැනේ. ඊළඟ හුස්ම තුච්ච කරනවා. තුච්ච හුස්ම පාවා දෙනවා. ඉතින් ඒ වන්ස ඉබේම ධර්මයේ විසින් කොම් කරනවා. අනේ අර ගුරුමි ස්වාමීන් වහන්සේ මම අවුරුදු 3මාරකට වැඩි කාලයක් හිටියා. උන්වහන්සේ මම හිතන ලෝකේ ඉන්න හොඳම භාවනා යෝගාවචරය ගුරුවරයා. ඒ ස්වාමීන් කියන්නේ පිම්බීමක් ඇති වෙනකොට පිම්බීම කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ පිම්බීමේ තද ගතිය වැටෙනවා නම් ඕක නිවනෙන්ට විතරමයි දෙවෙනි. ඕක දකින්නවනම් ඕක තමයි උස්සස්ම භාවනාව. හැකිලෙන වෙලාවදී හැකිලෙන කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් හැකිලෙනකොට සහැල්ලුව දකින්නවනම් ওই ටික රකපන් ඔබට කරන්න තියෙන ඔච්චරයි. ඕක තමයි නිවන. අපේ භාෂාවෙන් කියනවනම් කමකට ආස්වාස වෙලාවදී ආස්වාසේ බලා ගන්න පුළුවන් නම් ඒක අත්දකින්න පුළුවන්. ප්‍රස්වාස වෙලාවදී ප්‍රස්වාසයේ මෙනෙහි කරලා අත්දකින්න පුළුවන් නම් මොකද තමයි මැක්සිමම් යන්න පුළුවන් තැන. මොකද දිගට යන්න බැරි එකයි ප්‍රශ්නේ. ඕන කෙනෙකුට ආස්වාද ප්‍රසවාස කල්ලත හැකියි. ඒක දිගට පවත් ගන්න බැරි එකයි ප්‍රශ්නේ. පවත්වීම තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒකට අඬන්න, ඒකට යපෙන්න, ඒකට යාපෙන්න අනේ මට වෙන්නත් වැඩිය හුස්ම දෙකක් තව දකින්න ලැබේවා. තව හුස්මක් දකින්න ලැබේවා. කියලා ඥානানন্দ සාන්ත කියනවා කිවිම් කත්කුරුනේ මේක මගේ අන්තිම හුස්ම කියලා හිතන්නේ කියලා. එතකොට අපි කොච්චර ආශාවෙන් නැත්තම් කොච්චර බයෙන් මේ හුස්ම ගනිමුද? තව කෝටි ගණන් තියෙනවනම් මේ හුස්ම තඹයකට ගණන් ගන්න නැත්තේ මේක මගේ අන්තිම හුස්ම කියලා හිතන්නේ කියනවා මේ හිත එහෙම යන වෙලාවට. මම හිතන අපේ දීපක් චොප්පා කියලා එක්කෙනෙක් ආව පහුගිය දවස්වල බොහොම ප්‍රසිද්ධ මිනිසෙක්. මේ මිනිසා කියලා තියෙනවා Hindu ආගමේ හැටියට ආවුෂේ මනින්නේ හුස්ම ගන්න කියලා. අපි ආත්ම පින්කල මෙච්චර ආවුස තියනයි කියලා කියනවා. යාම. ඈ? යාම කියන්නේ යාම යාම යාම කාලෙටනේ. ඉතින් යා කියනවා අවුරුදු 100ක් ජීවත් වෙනාට කෝටි 13ක් හුස්ම දෙනවලු එනකොට. අපේ ප්‍රෙස් එකට දාලා දෙනවා අපිට කෝටි 13ක් හුස්ම තියෙනවා. ඒ කෝටි 13 හුස්ම හොඳට තැම්පත් වෙලා හිමීට හුස්ම ගත්තොත් අවුරුදු 120ක් ඉන්න පුළුවන්. හදිසියලා ගාවත් අවුරුදු 50 60 මැරෙනවා. අරක බොහොම ඉක්මනට ඉවේද කරන විචාරය. දැන් ටෙන්ෂන් කියලා කියන්නේ තොච්චරයි, හાર્ට් ඇටැක් කියන්නේ තොච්චරයි. ඉතින් ඒක කියලා කියනවා මේ දීප හුස්ම අර පිරිමැස්මෙන් පාවිච්චි කරොත් 100 120ක් ඉන්න පුළුවන්. දීප හුස්ම ගාණක් නැතුව දුවලා අරේ මේ විනාශ කරගත්තොත් එයා කෙටි කාලේ මැරලා යනවා. ඒ කාලේ මනින්නේ හුස්මට ගන්න වෙලාවේ. ਉਹ තව දුරටත් කියනවා ගන්න හුස්ම ගන්නට සමාන වේගකින් පිට වෙන හුස්ම තියෙනවා නම් දීර්ඝායුෂයි කියලා. හිමීට හුස්මෙන් හහ කාලා අතාරිනවා නම් තද බර චිත්ත පීඩාවක්. තද බල අසහනයක් ප්‍රදාන හදාන් ගන්නවා. කරන්න ගත්තොත් එහෙම වෙලෙලලා. මේ කවදාවත් කවම කෙනෙකුට ගන්න හුස්ම පිට වෙන හුස්මට සමාන නැතිව. ඒකෙන් තමයි යාගේ ලෙඩේ අහුවෙන්නේ. යාට තියෙන තෙමල වලද්ද මොකද්ද කියලා අහුවෙන්නේ ගන්න හුස්ම පිට කරන හුස්මට සමානයි. ඒ වගේම හරීම සෞඛ්‍ය සම්පන්න වෙන්න හුස්ම අරගෙන ගන්න හුස්ම හා සමාන කාලයක් හුස්ම රඳවලා තියෙනවා. ඔක්සිජන් ටික පුරා ගන්න. ඊට පස්සේ පිට කරන්න ඕනේ ඒ හා සමාන වේගය. ඊට පස්සේ හුස්ම ගන්න ඉස්සලා ආයසරයක් අර වෙලාව ගන්න නිසා ප්‍රාණයාම කරනකොට කරන්න කියන්නේ මෙහෙම අත කියලා නාස්පුඩිතක වහගෙන 1 2 3 4 කියලා උඩට ගන්නවා. ඊට පස්සේ 1 2 3 4 කියලා නතර කරගන්න. ඊට පස්සේ මේක වහලා 1 2 3 4 කියලා පිට කරන්න කියනවා. ඊට පස්සේ වහගෙන 1 2 3 4 කියන්නේ. කියන්නේ සමාන කෙරුවොත් මේක තමයි අපේ ජීවිතයේ හුස්මට කරන්න පුළුවන් උසස්ම සැලකිලි. එතකොට අපි දීර්ඝාෂය. ඊට පස්සේ තමයි මේකෙන් අරගෙන මේකෙන් පිට කරන්නේ. ටික තමයි ප්‍රාණයාම කියන්නේ. ඉතින් මේ තරම් ඉර්ෂින්හාසලා බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත මේ ආනාපානේ මේ ඕන කෙනෙක්ගෙන් අහන්නේ කිව්ව දැන් මේ කී වෙන කෝටියේද ඉන්නේ කියලාවත් කවුරක්වත් දන්නේ නැහැ. මේ කෝටි 13කින් කීයක් ගිහිලා තියෙනවද? තව කෝටි කීයක් තියෙනවද කියනකවත් අපි දන්නේ නැතුව. හැබැයි මැරෙන්න කිච්චනට කරන අනේකව හුස්මක් ඉන්න දෙන්න මට. තප්පරයක් ඉන්න දෙන්න කියලා. වියදම් කරනකොට තඹ සතේක ගාණක්. ඉතින් මේක තේරුම් ගත්තනම් කවුරු හරි හුස්ම ගන්න තව හුස්ම කෝටි ගාණක් තියෙද්දී මට තව තියෙනවා මං ඉන්නේ 13 වෙනි කෝටියේ 1000 මං ඉන්නේ 7 වෙනි කෝටිය කියන්නේ. ඊටු කෝටි 6 මට අර පින්වැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ කිව්වොත් අපි මොන මඟුලක් ආවත් මේ හුස්ම ඕනෑට වැඩි වීදම් කම එකක් නැහැ. ඔකටයි ප්‍රාණයාම කියන්නේ. ඔකටයි ආනාපාන කියන්නේ. ඒ නිසා හොඳට බලන්න හුස්ම සංසිඳුණාට පස්සේ ආනාපාන සංසිඳුණාට පස්සේ ඒ වෙලාවේදී හුස්මේ ඇතුල් වෙන හුස්ම සමානයි නතර වෙන හුස්ම පිට වෙන හුස්ම ආය ඇතුල් වෙන ඒතර පුදුමාකාර හාමුනි එකක් එනවා. පුදුමාකාර එකලසක් එනවා. මේක තමයි අපි දික් කරන්නේ. මේක දික් කරලා අවසත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න බවක් වැඩිනවා. මේ ආනාපානිය අර මේ කිව්ව වගේ පැතිකඩවල වෙනස් වෙන හැටි. හිතා ගන්න බැරි විවිධාකාර පැතිකඩ පේන්න හදනකොට තියෙනවා අපි කවදාකවත් මෙතෙන් ගිහිල්ලා නැහැ. අපි මේ දැකලා තියෙන්නේ ගොරෝසු හුස්ම ටිකක් විතරයි. ඒ සියුම් උසට ගියාට පස්සේ ආවෙට වෙන්නේ කැලේ අතරමං වුණා වගේ. මූද බඳ අතරමං වුණා වගේ. කාන්තාරයකට ගියා වගේ ඒකයි අපි මේ තක්කමුකු වෙන්නේ. ඒකයි අපි මේ හුස්ම ආයසෙන් ගන්න හදාගන්නේ. එතකොටයි අපි කියන්නේ හුස්ම නැති උනායි කියලා අපේ ජීවිතයට දාන්න බැරුව යනවා. බුදුන් කියන්නේ මේක ඇත්ත. නිසා ඕක හුරු කරන්න. පුළුවන් තරම් හුස්ම සංපත් කරලා ඒ තැම්පත් තත්ත්වයේ පැය ගණන් ඉන්න. ඒක තමයි Tamanට කරන් තියෙන ලොකුම මෛත්‍රිය. ඒක තමයි ස්වార్థය කියලා කියන්නේ. කෙනෙකුට Taman විලේ මෛත්‍රියෙන් කතා කරන ලොකුම දේ තමයි ඒක. අපි ඇත්තට මේක විඳින්නේ යඳුරු නිින්දේදී විතරයි. යඳුරු නිින්දේදී හුස්ම වැටෙන්නේ සම්පූර්ණ කිසිම බලපෑමකින් තොරව. ඒ ඔය මානසික අසහන ආරෙමේ තිබුත් යඳුරටත් බලපාන. ඒ ගැඹුරු නිින්දේදී හම්බෙන හුස්මට ඉතාමත්ම සමානයි කාය කාය මේ පස්සද්ධිය මේ කාය සංස්කාර සංසිඳන මේක අපිට කියන්න බැරි වෙනවා. අපි ඒකට අවදි නැති නිසා අපි කියන හුස්ම නැහැ කියලා. හුස්ම නැතිවීමක් නෙවෙයි වෙන්නේ. ඒ தත්ත්වයට යනකොට අර මොලේ කියන මේ තර්ක ඥාන පච වෙලා යනවා. පච වෙලා ජීවිතේ ජීවත් කරනවා. නමුත් අපිට ඕනේ තාලෙට නෙවෙයි යන්නේ. ස්වභාවයට වැටෙනවා. ඉතින් අපිට පේන්නේ ස්වභාවයට වැටුණාට පස්සේ ඒක අපෙන් ගිලිහුණා වගේ. ඉතින් ගිහිල්ලා අහනවා දැන් කමටහන සූත්‍ර කරනවා. මොකද දැන් හුස්ම නැතිලා දැන් මොකද කරන්නේ? අල්ලි කෙලියයි. අර පිටරට මිනිස්සේ කියලා දෙනවා උඹල හොයන්නේ නම් නිදහස තමයි නිදහස දීපු දවසේ නැකත් බලනවා මට මේ මොකද උනේ කියලා. අපි නිදහස පිළිබඳ කොච්චර සටන් කරත් නිදහස ලැබිච්ච දවසේ නෝඩේ හරි පාළුයි කියලා තනි කරමයි කියලා එපයි කියලා ඒක පැත්තකට දාලා ඊගාට මොන හරි ඉල්ලන. ඒක අර රෝගී තත්ත්වයකින් ඉන්න කෙනෙකුට දැන් උත්සන්න රෝගයක් තියෙන අවස්ථාවක ඔය ආනාපාන සතිය නිර්මාණකාරී වඩාගෙන යනකොට රෝගේ සංසිඳෙන්නේ ඔය ඔබහන්සේ දැන් ඔව් අපි ලොකු ස්වාමීන් එක දවසක් මම කීපතාවක් කියලා තියෙනවා. ලොකු ස්වාමීන් එක දවසක් හැන්දාවේ 5ට විතර වගේ හාන්සි වෙනකොට හතියක් එන්න පටන් ගත්තා. හාන්සි වෙනකොට ඒක අර කරන්නේ අර දිවැර තියෙන පෙත්ත තියනවා. ඒක සාමාන්‍යයෙන් එන්නේ හිටගෙන ඉන්නකොට ඒ වෙලාවේ හාන්සි වෙනකොට එන්න තමයි ඇස්ම එකක්. ඉතින් ටෙලිෆෝන් නැහැ. කිරිවල යන්න හැතැම්ම හතක් යන්න ඕනේ. කිසිම කෙනෙක් දන්නෙත් නැහැ. දැන් ඉතින් අසාධ්‍යයි. ඉතින් මුළු අරණ්‍යයටම ගෙඩිය ගැහුවා සංඝයා ඔක්කොම ඇවිල්ලා. ඉතින් අපි පැවිදි වෙච්චාලු. දැන් ඉතින් ලොකු සංසයේ කාමරේ සෙනඟ පිල්ලා. කට්ටිය කියනවා ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා කොළඹ ගෙනියනවා. තව කෙනෙක් කිව්වා නෑ අපි කොළඹ ඉන්න අහවලාට ටෙලිවිෂන්යට ගිහලා ටෙලිෆෝන් කරමු. ඉතින් දැන් අපි ඔක්කොම නිකන් පොඩි උන් වගේ මොකක්වත්ම ආතබූත කරගන්න බෑ. වස්තාවේ සමහරවිට හිටියා. ඒ නිසා කිව්වා අපිට මේ වගේ දෙයක් වෙච්චාම අහවල් මහත්තයා කියලා දෙන්න ටෙලිෆෝන් කරන්න කියලා මම කේන්ද්‍රය වෙලා යනවා. ඒක ලොකු සාත්ත කතා කරනවා. කතා කරන්න බෑනේ කතා කරන්න යනකොට හති වැඩි. ඉතින් පොඩි පොඩි කට්ටිය දැන් මොනේ මොන බලා ඉන්නවා දැන් අම්මා මැරෙන්න හදන වෙලාවේ පොඩි උන් වගේ ඉතින් අපිට තේරෙන්නේ නැහැනේ මොකද්ද මේක කරන්න ඕනේ කියලා තිබුණා. ලොකු සාමිනාන්ද කිව්වාම විදුකුත් නෙවෙයිනේ. ලොකු සාමිනාන්ද කිව්වා කරුණා කරලා මේ පිළිත එළියට කියලා දොර වහලා දාන්න. පොඩක් හම්බෙන් එළියට යන්නේ. දැන් මේක ඉතින් සුප්‍රීම කෝර්ට් නඩු තීන්දුවක්. අපිට එහෙම නෙමෙයි මේ අල්ලගෙන ඉඳලත් මදි දැන් අපි කරන්නේ ඇඳට හේතු කරලා කොට තියලා දෙපැත්තෙන් ඇඳි ගෙනල්ලා හේතු කරන එහෙන වැඩක් කරනකෝ කරුණා කරලා කාමරෙන් කට්ටි යන්නේ. ඒත් යන්නේ අපි පිටිපස්සෙන් පිටිපස්සට ගියාට මොකද මම අම්මතර කොහොල්ලා ගලවනවා වගේ ගිහිල්ලා දැන් සක්මනේ ඉඳගෙන එක එක කුඩු මිරිස්කා උරිලා වගේ මූණ දිහා බලා ඉන්නවා දැන් ලොකු සංසය අපවත් වෙනවා තව චුට්ටකින්. දැන් අපි මොකද කරන්නේ? කරන්න දෙයක්වත් නැහැ මොකද ලොකු සංසයක අවධානය අනමකට කාමරෙන් පිට වෙන්නේ. ටික වෙලා <clears throat> දැන් කමක් නැහැ නම ආවට කිව්වා. කට්ටියට කිව්වා මේ කට්ටිය ඉන්නකොට මට ආනාපානට හිත යොදාගන්න බැරුණා හිත කලබල වුණා. මේගොල්ලෝ ගියාට බලම ආනාපාන දැම්මට පස්සේ ඔක්කොම සම්පත් වුණා මේක මතක තියාගන්න කිව්වා මැරෙනකම් මේ ලෙඩේකට අසනීපෙච්චා කලබල කරන්න එපා. කරන්න පුළුවන් ලොකුම දේ තමයි පැත්තකට වෙන්නේ. මට මේ සෙනක දඟලනකොට මේ හිත මට මේ මේ අයිකනේ ටෙලිෆෝන් කරන්න කතා කරන එක්කනේ ඇම්බියුලන්ස් ගේන්න කතා කරන මේවට උත්තර දෙන්න කියන ඉවරයක් නැහැ මේ උඹලා පැත්තකට ගියා නම් උඹලට පැත්තට ගියා නම් මට කරන්න පුළුවන් ඒකම දේ ආනාපානට දාන්න දාපු ගමන් මොකක්වත් නැහැ උතුරන් බත්තලියකට වතුර ටිකක් දැම්මා වගේ එහෙම තමයි මම කියන්නේ මේ නොමැරි ඉන්න ක්‍රමයක් නෙවෙයි මම මේ කියන්නේ උංගක් වෙලාවට කරන්න තියෙන ලොකුම සේවය තමයි මේ ලෙඩාට මැරෙන්න දරලා යන්නේ අපි කරන්න හදන්නේ නහයත් මිර කරනවා කට ඇරලා කසාය පොවනවා අර මනුස්සයාට ජීවිතේට දෙන්න තියෙන කැතම කැත දඬුවම තමයි ඒක මරණ වෙලාවේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ නැගිටිට පස්සේ කිව්වා ඒක මම අත්දැක්කේ මෙහෙමයි. මම ඇත්තටම යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වුණේ එම්ෆිල් එකට අවුරුදු දෙකක් වැඩ කරන්න ඕනේ. මම ඉතලා රිසර්ච් එක කරලා පස්සේ තීරි කරා. මගේ ඉංග්‍රීසි හරි දුර්වලයි. ඒ නිසා තීරි කරලම ඩිසර්ටේෂන් එක දෙන්න හදන වෙලාවේදී මේක තුන් හතර දෙනෙක්ම බෝඩ්ස් වලට දැම්මා එක එක සබ්ජෙක්ට් එක සූද්ධ කරන්නෙත් නැහැ මට සූද්ධ කරන්නත් බෑ සූද්ධ දැකලා කිව්වා මම දැන් යනවා ඔබට දෙකම නැති වෙන නිසා MS එකට අඩු කරපන් ඒතර අපේ සිංහල කට්ටියක අපරාධේ MS එකට අඩු කරන්න එපා MPhil එකම කරපන් කියලා ඉතින් මට තේරුණා කොයි එකක් හරි යන්න ඕනේ කියලා පස්සේ MS එකට අඩු කරා රික්වෙස්ට් එකක් දාලා ඉවරලා ඉන්ටර්වියු එක දුන්නා ඉන්ටර්වියු එක කොම්ප්‍රිහෙන්සිව් ලෝකේ ඉන්න ඔක්කොම පකීරල ටික ඇවිල්ලා විනාඩි 15ක් මාව ප්‍රශ්න කරා. ඒ අතරතුර මම රුට් දෙකේ රස්සාවට ගියා. ඒකේ පැය 24ක් වැඩ. මොනවාක්වත් නැහැ හැම සබ්ජෙක්ට් එකම කරන්නේ. විභාගයට තවත් උරුම ඉස්සෙල්ලා මට කිව්වා උඹට නියම අඩු ගන්න කියලා. මම කරුද්ද පැදුරක් දාගත්ත කාමරේ. පොත් ටික සේරම දිග අරගෙන ඉතින් දැන් කියෝ. මොන පිස්සුද කුණු වෙච්ච අච්චාරු හැලිය වගේ මොනම දෙයක්වත් අර ජොබ් එක කරනවා වගේ ජොබ් එක කරනකොට ගන්න බෑ. හැබැයි ඉතින් මම දන්නවා ඔය විභාගයට විතර තටමන දැන වැඩිමුණොත් පෙළෙන්නේ ඒකනේ. ගානකුත් නැහැ. ඒ වුණාට අරගෙන අරගෙන අරගෙන අර එහෙම කැලි කැලි දාලා මේක අනාගෙන මට තේරෙනවා කොහොමඩක්වත් මට දැන් කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ ගොනුව නැහැ. හැබැයි විශ්වාසය තියෙනවා. බෝඩ් එකට ඉන්නේ දන්න දෙන්නයි අනිත් ඔක්කොම විසිටි. ඇයි ඉතින් අපේ තනම තමයි මං ගිහලා වාඩි වුණා. වාඩි වෙච්ච ගමන් මම දැනගත්තා මේක එනවා කඩාගෙන. අල්ලන්නේ. හුස්ම අල්ලන්නේ. මං කරේ ෆයිල් එක මෙහෙම දීලා හුස්ම තුනක් විතර ගත්තා. මොකක්වත් නැතුව අර මිනිස්සු ෆයිල්ස් දිගාර ගන්නකම් තුනක් විතර ගන්නකොට හොඳට භාවනා කරනකොට ඉන්නා වගේ නිකන් ගෙදර ගියා වගේ නිකන් බත්තලියේ එහෙම නිකන් බහලා ගියා. අර තිබුණ ටෙන්ෂන් එක බහලා ගියා. නිකන් අපි සාමාන්‍ය සබ සබේක සබේක කතා කරන්න ගියාට පස්සේ අර ඉස්සලා විනාඩි කීපේ බොහෝම අමාරුයිනේ. අල්ලගන්න. ඊට පස්සේ ඕක යනවා. ඒ ටෙන්ෂන් එක බහින්න. ඒක ටෙන්ෂන් එක බැසා. බැසර පස්සේ මම දන්නවා වැරද්දක් තියෙනවා. ඊට පස්සේ මම එතන ඉතක එක්කෙනෙක් මම කතා කරලා ඇහුවා කරලා තියෙන සෝෂල් සර්වේ ටෙක්නික් මේ ප්‍රශ්නට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඉතින් මම දැනගත්තා නිකන් common sense විතරයි මම දන්නේ. දැන් මට තොරතුරු මතක නැහැ. මම ඒකට උත්තර දීගෙන යනකොට බෝඩ් එකට ආව පහුවෙලා එකට. ඇවිල්ලි වරලා මම දෙන උත්තරය අහන්න ලකුවා දැන් මේ මේ කරුණු විස්තර උනේ නැහැ නේ. කියලා මම දෙන උත්තරේ හරස් කැපුවා. ඒ හරස් කැපුවට පස්සේ මම බෝඩ් එකට කතා කරලා කිව්වා. එයාත් බෝඩ් එකේ එක්කනේ මට මේ දෙකෙන් එකක් කරන්න දෙන්න. එක්ක මම බලෙන් පස්සේ උත්තර දුන්නට පස්සේ අන්තර්පස්සේ දාන්න. එහෙම නැත්නම් මට අවසර දෙන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. මට මේ කරන්නේ කරදරයක්. කියලා මම බෝඩ් එකේ කිව්වා. ඊපස්සේ බෝඩ් එකේ කට්ටිය එකිනෙකාගේ මූණ බලන්නකො නෑ. අපි දෙවෙනි ප්‍රශ්නේ ඉල්ලලා අස්කර ගන්නවා යන්නේ. මම ඒකට සාමාන්‍ය කොමන් සෙන්ස් උත්තර දීගෙන ඉවරලා මම ඉවරනාට පස්සේ මම කෝ ඔබතුමා ප්‍රශ්නේ අහනකොට හිතියේ නෑ. මම අතරමැදදී ඇවිල්ලා අහපු ප්‍රශ්නේ අදාළ නැති බව දැන් තේරෙනවා කියලා. ඊපස්සේ ඉතින් ඔක්කොම හිනාවන ඕවා ගණන් ගන්න එපා අර කන්නේ මේකයි කියලා තියෙනවා. හිනාව. හිනාවෙන් පස්සේ මගෙන් ඇහුවා ඒගොල්ලෝ මම මේ කරපු වැඩේ වැරදි වගේක් පෙන්නලා පෙන්න මම මාත් අර විදිහට උත්තර දුන්නා. ඌව ගණන් ගන්න එපා ගන්න. ඒක උනා ඉතලයි. ඊට පස්සේ දැන් ඔය ඉන්ටර්විව් එකක් නෑ නිකන් ජෝක් එකක්. ජෝක් එකක් කරනවා මම කිව්වා ඒකට කියනවා දැන් ඔයා ඔය සබ්ජෙක්ට් එකට බැස්සට ඔයා තීරි කරලා නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. පස්සේනේ තීරි කරේ. මොකද දැන් ඔය පාර්ලිමේන්තුවේ හැම කෙනාම පොලිටිකල් සයන්ස් කරලා තියෙනවා. පොලිටිකල් සයන්ස් කරපු එකෙකුටවත් මන්ත්‍රීකම් කරන්න බෑ. එතකොට එහෙනම් අපි මේ කරන්නේ බොරුවක්ද කියලා. ඉතින් බෝඩ් එකේ ඉන්න කට්ටිය අහුව මම කිව්වා අපි මේ කරන්නේ අපි දන්න දේවල් වලට ලේබල් ගහන එක විතරයි. මට කුසිකරන උගන්නන කවුරක්වත් ඕන අපේ අපච්චි ගොවියෙක්. මට තියෙන්නේ මේකට මේ නම කියනවා කියලා දැනගන්න එක විතරයි. කියලා උනට පස්සේ නිකන් බොහොම ලස්සනට ඉන්ටර්වියු ඉවරුණා. ඒත් මට හිතනවා මම අර ගහපු එක තරහ වෙයි කියලා. දුවගෙන ඇවිල්ලා මම මට ෂේක් හෑන්ඩ් කරලා කිව්වා කාලයකට තිබුණ නැහැ කිව්වා මෙහෙම සාර්ථක ඉන්ටර්වියු එකක්. taxi එක කැන් කරේ මිනිහ තමයි ඉස්සලම. මං එනකොට ආපහු එනකොට සුද්ධ බලන්න ඉඳලා වෙටුවා මොකද තත්තික. මොකද පේල් වෙන්න විදියක් නැහැ මොකද ඔක්කොම ලහිනාවම. ඉස්සල්ලාම ගිය ගමන් මං කිව්වේ මොකද්ද? වාඩි වෙලා හුස්ම ගත්ත තුන් හතර වෙලා. එතකොට මම මේ අර හුස්ම නතර වෙන තැන් වලට යන්න වෙලාවක් නැහැ. නමුත් ඒ වගේ ෆැමිලියැරිටි එකක් එන්න පටන් ගත්තා මම ඉන්නේ හුස්මත් එක්ක. එතකොට මේ බෝඩ් එකක් ඉස්සරහා ඉන්ටර්වියු මොකක්වත් නැහැ. ඊතර ගියා. ඕන දෙයක් අත්තා. ඒ නිසා ඕනේ heart attack එකක් එනකොට. ඕන ප්‍රෙෂර් ප්‍රොබ්ලම් එකක් එනකොට ඕන ඥාති විශේෂන වස්තු විශේෂන ඕනේ බහන වැරදුනා කියලා හිතන ගායි හුස්මට හිත දාන්න මොනම දෙයක් කරන්නේ කමතාන් යුද්ධය ඒක අමතක කෙරුවොත් බ්‍රහ්ම ලෝකේ ගෞරවවත් කමතාන් සුද්ධ කරන්න බෑ ඒක ඕඩ තරක නන්නත් අර වෙච්චාවයි අපෝ ගෙනලා ආනපාන දා අනුබලෙච්චි ගොරෝසුර දෙනවා ගොරෝසුර බාර ගන්න සියුම තියනවා සියුම බාර ගන්න ප්‍රියව තියනවා නම් ප්‍රියව බාර ගන්න අප්‍රියව තියනවා ඒකලෝ සාකාරයෙන් මොකක් හරි කියනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නා වගේ යන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වට ඔය ලේසි වැඩක් නෙමෙයි මම මේ උද්දාසන වශයෙන් ගෙනත් දෙනකොට නම් බොහොම ලේසි වගේ හිතේ. ඉන්ටර්වල් සර්නාසිතින් භාවනා කරලා ඔය ඇත්තට මම ඒ කාලේ කෙරුවේ මේ එතකොට යුනිවර්සිටි එකේ දෙවෙනි අවුරුද්ද විතර වගේ පටන් අරගත්තේ කාටවත් නොකිය සතිය පිහිටවන එක විතරයි මගේ එකම ගේම. හොඳ වැඩ කෙරුවත් නරක වැඩ කෙරුවත් සතියෙන් කරන්නේ. හැබැයි කවදාකවත් මම හොඳ වැඩ කරන්නේ නරක වැඩ නොකරන්න කිසිම ගිවිසුමක් නැහැ. එහෙම දෙයක් මම මට එන දේ ඕන දේ කොහොමද? කරනකොට සතියෙන් කරනවා. කරගෙන කරගෙන යනකොට තමයි ඔය ඇත්තටම මම ওই පෝස්ට් එකේ කරන්න ගියත් මොකද කසාද බඳන් නැතුව ඉඳයි රස්සාවක් නොකර ඉඳයි කියන කඩප්පුලිකට. නැත්නම් කෝ ගෑනු ගෙනල්ලා දෙන්න හදනවා අම්මයි අප්පච්චි අම්මයිද කියලා නැත්නම් රස්සාවල් කරපන් කියන නොකර ඉන්න ඕනකට ඉගෙන ගන්නවා. ඒ නිසා මේ ඔයගොල්ලෝ ඌට වැඩි කාලා තියෙන කට්ටිය. ඔයගොල්ලෝ හිතන්නේ මේ භාවනා කියන එක මේ මේ නූල් ගහලා ඉරි ඇඳගෙන කරන්න තියෙන දෙල්ලමක් කියලා. මොකක්වත් නැහැ හුස්ම ගන්න තියෙන ඕක මේ ඉපදිච්ච ඕන එකෙක් ගන්න දෙයක්. කිසිම තැනක මූල කර්මස්ථානේ පාවා දෙන්න බෑ. ඒකේ 11 ආකාරයක් තියෙනවා කොයි වෙලාවෙත් එක ආකාරයක් තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒකට සුවඳ වෙන්නේ ඒක අවබෝධ කරගත්තට පස්සේ හිතේ මේ වගේ අකරදැබ්බකදී මිසක් ආ. ඒ 11 ආකාරය පේන්නේ නැහැ. 11 ආකාරයේ නියම ස්වරූපේ පේන්නේ ප්‍රകൃති වෙලාවට බොහොම ටිකයි. අකරතබ්බදී තමයි අර අමතර ආකාර පේන්නේ. ඒකට විවෘත වෙච්චාම අපි යාළු වෙන්නේ ආනාපානෙත් එක්ක. එහා පැත්තට වැටෙන් එහා පැත්තට යන්න ඕන. පිම්බි වැකිලිම තමයි. මාත් කෙරුව අවුරුදු 3ක් වුත් මාස 9ක් කෙරුවෙම පිම්බි වැකිලිම තමයි. නිසා මං හිතන්නේ ලංකාවේ මං විතර මේ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් ඉන්නවා කියලා. මොකද ඒකේ පොත් ටික තේරම පරිවර්තනය කරා. ඒක තමයි හම්බ වෙනවනේ නැත්නම්. ආනාපාන දිගින් ගියත් මේක නරත්නපුර පාරෙන් ගියත් කුරුවිල පාරෙන් ගියත් පත්මෙට යනකොට එකයි. උඩට යනකොට එකයි. එනකොට නම් ඉන්නේ උඩට දකුණේ ඉඳලා දෙපැත්තට වගේ තමයි පාරවල් දෙකේ ඉන්නේ උඩට යනකොට යනකොට. ඉස්සලා කොන්ට්‍රඩික්ටරි පස්සේ කොම්ප්ලිමන්ටරි වෙනවා. එහෙමද? නෑ අනිත් පැත්තේ ස්වාමිනාස් පිම්බීම කිව්වත් ඒත් වායු පොට්ටබ්බ ධාතුවේ හුස්මෙම යන වැඩක් තමයි ඒකත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ඔය රණ්ඩු කරනවා. ඒ රණ්ඩු කරන්නේ භාවනාවේ පල්ලේ හරිය ඉන්න කට්ටිය තමයි. උඩට ගිය කට්ටියට රණ්ඩුවක් නැහැ. ඒගොල්ලෝ දන්නවා කොහෙන් ආවත් එක තැනට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය කාය සංකාර පස්සම්බය කාය සංකාර කියන දේ එහාට යනකම් තමයි ක්‍රම තියෙන්නේ. ඔක්කොම කර්මස්ථාන තියෙන එතෙන් දෙනවා. ඒකෙන් එහාට ගියාට පස්සේ ඔක්කොම අර පොලිං හයක් ඇවිල්ලා 13 වාසේ බලන්න කියලා ඔක්කොම එකට දාලා අරින්නේ. අරේමුත් එනවා උඩත්ත කැලෙමුත් පැත්තක් එනවා ට්‍රින්ට් එක පැත්තකුත් එනවා. ඒගොල්ලෝ හතර හතර දිශාවෙන් එන්නේ ඇවිල්ලා මැදට ගියාට පස්සේ හය පොලිම එකට දාලා හාමුදුරුවොත් ගෑනුත් ඔක්කොම එකට දානවා. රාජ්‍ය සාසනවල වැඩගෙන යන්නේ වැඩගෙන යන්නේ වැඩගෙන යන්නේ කියන ඒ වගේ. දින්නත් නෑ වෙලා. අන්න වදිනවද වැන්දොත් එපා කවුරුත්. ඈ? හය වෙනිදම ගිහින් වැන්නවා. වැන්දගෙත් මෙහෙම කරන්නේ අර වැඩේ. නෑ සර්. හය වෙනිදම ගිහින් වැන්දොට වැන්ද දෙසරක් කරනවා. කර්මස්ථාන එකක්වත් දීලා නැහැ විපස්සනාට බුදුහාමුදුරුවෝ කර්මස්ථාන දීලා නැහැ. ඒකට කර්මස්ථාන දෙන්නේ සමතේට. සමතේට තියෙනවා සමතත්ලිස් කර්මස්ථාන මේ මේ විපස්සනාවට නටන ගෑනු කෙනෙක් වුණත් නාගසමාල හම්තුරු දැක්කේ නටන ගෑනු කෙනෙක් තමයි කමටහන ගත්තේ. කේමාව දැක්කේ තෙල් දිවරලා නිවෙන පහන. උප්පලවන්නාව දැක්කේ වැල්ලේ ඉඳලා කකුල් දෙක හොයනකොට වතුර ටික බී ගන්න එක. කොයි එකක් කමටහන තමයි විපස්සනා. බුදුදුර ඉඳලා කතක ගා ඉඳලා කමටහන කරනවා. සතෝරි කියලා කියන්නේ අපි ඔය කියන ආනාපාන සංසිඳුවට පස්සේ ජාම බේර ගන්න හැටි. ඊට පස්සේ මේ එතෙන්දි ප්‍රීති සුඛ පහළ වෙනවා. ඒක ලොකු අත්දැකීමක්. ලොකු විවිධීමක්. ඊට පස්සේ චිත්ත සංකාර සංසිඳුණාට පස්සේ අභිප්‍රමෝදයන් තත්යකට එනවා. එතනදී ලොකු පිපිදීමක් එනවා. ඔක්කොම සතෝරකෙන් නම් දාලා තියෙන පොඩි පොඩි පිපිදීම්. ඒක අන්තිමට තමයි විශාල පිපිදීම එන්නේ මාර්ග ඥානවල. පොඩි පොඩි පිපිදීම් එක එක පාරි සමාන දවස් තුනකට කරේ පරියන්කයක් අපිට හරියන්නේ. අනන්තටි වරාගෙන යන අවස්ථාවට උභාන්ති දැන් කිව්වේ ප්‍රීති සුඛ අවස්ථාවක් වෙනවනේ ඒ අවස්ථාවේදී මොකද්ද ගන්න තීරණය? ඒකයි. මොකද්ද මොකද්ද ප්‍රශ්න තව ටිකක් මේ සූක්ෂම කරලා අහන්න බලන්න මේ වෙලාවේදී. දැන් ආනාපාන සතිය වඩාගෙන යද්දී පීටි සුඛේ ඇති වෙන වෙලාවක් තියෙනවනේ. තාම ඉඳ දරා ගන්න බැරි පීතියක් එනවා. ඒ අවස්ථාවට ආවහම මම පුතනට යන්න ඕනේ. ආනාපාන. නැවත නැවතත් නෙවෙයි කොයි දිගට කුප්‍රීති ආවත් කනගාටු ආවත් කොයි මේ පැත්තෙන් කොයි ආලවට්ටම් පෑවත් ආනාපානේ යුද බිමේ ඔබ අතර තනි කලේ නැත කිසි දිනේ මම හදවතින් කිය ඔය ඕනේ ආලවට්ටම පාදින අඬන්න ධර්මවල දුකත් මේ වරදතුක මතක තියාගන්න හුස්ම තියෙන අපිට තියෙන්නේ මේ ඉස්සරහින් මේ ප්‍රීතිය ගොඩ දැම්මට හිතන්න නරකද මට මේ මේ ප්‍රීතියයි සුඛයයි නැතුයි මේ ආනාපාන සතියේදී තමයි එතකොට මම මම කියන දේ හරියනවා මම යා ලොකු වෙනවා සක්කාය දිට්ඨිය වැඩේ. ඔය ව්‍යාකරණේ නගන්න බෑනේ මට ලැබේවා කියලානේ කියන්නේ මට වෙනවල හරියනවමයි. හරියන මොකද වෙන්නේ සක්කාය දිට්ඨිය තව තහවුරු වෙනවා. තේරුණාද? තේරුණාද? මට සකස්. <laughs> නෑ ප්‍රීතිය තෝක නැති මට මේක ලැබේවා කියනවා මටනේ. මට ඒක නෙතුව ඒ නැතුව කෝක වුණත් නැතුව හරියනවා. ඕක හරියනවා. ෂුවර් එකට හරියනවා. මම මේ පෝෂණය වෙනවා. මගේ අදිෂ්ඨානේ හරියන්නේ. මටනේ ඕන කරන්නේ. මම මේ පෝෂණය කරන සක්කාය දිට්ඨිය ඇති වැටෙනවා. මොන්නම දෙයක් පතන්න එපා භාවනාවේ. සමතිදි කරන්න. නෑ නෑ ප්‍රාර්ථනා කරලා නෙමෙයි. එහෙනම් මොකද? අර ප්‍රාර්ථනා කරලා නෙමෙයි. මම හිතුවා මට මේ ප්‍රීතිය සුඛේ වෙනුවට මේ දුක මට නේ ඒක නැති කරගන්න එක කරන්න බැරි නම් ඉතින් මට කියලා දෙන්න දන්නේ. වැරදි වැරදි මම ඒක කොහොමදත් වැරදි. මම කිව්වත් මමත් වැරදි. මම කියන එක නැති කරගන්න භාවනා කරන්නේ මේකට මොනම දෙයක්වත් අදිස්ත්‍රාණ ගන්න chance එකක් දෙන්න එපා. නොදුන්නත් මේ මෑනියෝ කිව්වගේ নানা ආකාර දේවල් වෙනවනේ. ඒක වටිනවා ඉල්ලා ගන්න පරිප්පුවට වැටෙන්න. එන පරිප්පුවට එන්න දෙන්න. අපි සිංහලෙන් කියනවා නම් කට ඇරලා කියන දේ පැමිණි දුක් පැණිලායි. ඉල්ලගෙන කන්න දෙයක් නැහැ. ඉල්ලපු ගමන් කුණු. ඉල්ලපු ගමන් ඒක ඉතින් අපේ අර තිබුණු සක්කාය දිට්ඨියයි සස්සතව හේරම එනවා. ඒක ආනාපාන සතිය වාංගු කරන්න ගන්න අලවංගු වගේ. ආනාපාන ගෙවිගෙන යනවනම් ඒක ඒකට ප්‍රීතිත්තේ දුකත්තේ සුඛත්තේ දුක ඔක්කොම ඒ හේරම වර්ග බෙදාන්න කරන්න යන්න එපා. ඒවා නිකම් කාර්කේ යනකොට දෙපැත්තෙන් පේන දේවල් වගේ. ඌ ගාලා දේවල් කරන ඌව බල බල හිටියොත් ඇක්සිඩන්ට් කෙලිම වින් ස්ක්‍රීන් එක බලාගන්න යන්න මාස්ටර් සම්මසවට ප්‍රශ්නයක් කියලා දැන් මාසේ කිව්වා මේ අර සමත්තේ විතරයි මේ දැන් කායානුපස්සනාව කරද්දී වේදනානුපස්සනාව දිහා බලන්න ඊට පස්සේ බලන්නේ කියනකොට බලන්නේ ඇයි දැන් බලන්න කියනවනේ කායානුපස්සනාව කවදාකවත් නෑ කායානුපස්සනාවට වේදනානුපස්සනාව මතුවෙනවා ඔව් තිරුවල් බලවනේ බලන්න ඕනේ ඉතින් ඒක මතුවෙනවනේ වෙන මොනවද කරන්නේ ඉතින් පේනවා පේනවා කියන්නේ බලනවනේ පේනවා ඔව් එතකොට සම්නාස මම කියන්නේ ගියේ ඒ ඒකම නේද මේ මේ විදර්ශනාවට මේ කමටහනේ මතුවෙන කොයි දේ වේදනාව වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් සංස්කාර මොන දේ හරි එන දේට මොන දෙන එකයි විපස්සනා. මොකද නිර්වාණය අවබෝධ කරන්නේ කියපේක කියවෙන්නේ පටිසම්පාදයේ අවසානය. පටිසම්පාදයේ අවසානයේදී හරියට බැලුවා. දැන් ආනාපාන සතිය සතියේ අවසානයේ දිහා බැලුවට මේ මේ නිවීමක් වෙන්නේ නැහැ නේද? නෑ කියන්න බුණා ආනාපාන සතිය කියලා කියන්නේ ආනාපානය කියලා කියන්නේ රූප කොටස, සතිය කියලා කියන්නේ නාම කොටස. නාම රූප යන්නේ සංසිද්ධියම තමයි නිවන කියන්නේ. ආනාපාන සංසිද්ධිය නම් ඒ නිවන තමයි. ඒක ඉතින් පටිච්චසමුප්පාදෙන් කියලා දෙන්න පුළුවන්, සත්‍යස්කන්ධෙන් කියලා දෙන්න පුළුවන්, ධාතු වශයෙන් ආයතන වලින් කොයි එකකුත් කියන්නේ. මේ ගත්ත දේ ගෙවා දැමීමයි අපිට තියෙන. ඒක තමයි නිරෝධය කරනවා කියන නිරුද්ධ කරනවා කියලා කියන්නේ. තුසන්නසී ඒතෝට තා පසුමතේ ඒතෝට සමතේට නම් මේව කරලා තියෙන්නේ. සමතේ අවසානයේ සමතේ කරගෙන කරගෙන ගිහිල්ලා නම් ওই ටික ඔක්කොම ලැබෙන්නේ නෑ. සමතේ කරන කෙනාට නිරෝධය වෙන්නේ සමතෙන් කියලා ධානය හම්බුකම් අල්ලනවා. දෙවෙනි ධානය අල්ලනවා, තුන්වෙනි ධානය අල්ලනවා. ඒක ගෙදර ගෙනියන්න හදනවා. එතකොට අහුවෙලා ඉවරයි. තිබුණට වැඩි කක්ක ගොඩක් එකතු. ඒකත් අතාරින්න පුළුවන් නම් අන්න එහෙනම් එන විපස්සනා තමයි. ඒ නිසා කිසිම විපස්සනාට යන්න බෑ සමතෙන් තොරව. නැත්නම් සමාධියෙන් තොරව. සමාධිය ගන්න අනිවාර්යම අරමුණක් ඕන. සමත සමාධිය විපස්සනා. සායේ අරමුණ ගන්නවා. අරගෙන ඒ අරමුණ ගෙවා දැමීම තමයි විපස්සනා කියන්නේ. සමතේදී වෙන්නේ අරමුණට ඇතුළට රිංගගෙන ඉන්නවා. ගත්ත අරමුණට ඇතුළට රිංගගෙන ඒක අල්ලනවානේ. විපස්සනා වෙදි කරන් තියෙන්නේ ඒක ඊට පස්සේ ඒක කැඩි කැඩි ගෙවි ගෙවි යන්න ආදිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ උපදින් මේ කියවෙන්නේ නැහැ. හැබැයි ධ්‍යාන සුඛයට බය වෙන්න ඕනේ අපි කියලා හරි ධ්‍යානේ නරක දෙයක් හරි කියලා කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියනවා නම් මේ ලංකා ලෝකේ ආයුර්වේදයයි වෛද්‍ය මේ දේශීය ආයුර්වේදයයි ඉංග්‍රීසි ක්‍රමය ගත්තාම ඉංග්‍රීසි ක්‍රමය ඔච්චර දියුණු උනේ ශල්‍ය කර්ම නිසා. ආයුර්වේදයේ කිසිසේත්ම මොකක් ආයුර්වේදයේ ශල්‍ය කර්ම නැතුව නෙවෙයි. ආයුර්වේදයේ ජීවාණු හරණේ නෑ සීනත් පිළිල නෑ. ජීවන වර්ණේ ඔය ශල්්‍ය කර්මයකට තරම් තරන්නේ සීනති කිරීම නෑ ඒක නිසා ශල්්‍ය කර්ම වලදී අපේ ඉස්සර තිබුණ විදුම් පිළිසුම් ක්‍රම අභාවයට ගියා මොකද නවීන විද්‍යාව ක්‍රමය අභියෝග කරා ශල්්‍ය කර්ම නිසා ජීවන වර්ණේ අත්‍යවශ්‍යයි කියලා. ඒකම සීනති කිරීම අත්‍යවශ්‍යයි කියලා. දැන් ඒ නිසා ශල්්‍ය කර්ම කියනකොට ওই දෙක අත්‍යවශ්‍ය ලක්ෂණ දෙකක් කියලා කියනවා. නමුත් ආහන්දෝ මහත්තයාගෙන් පිටිපස්සින් ඉන්න මහත්තයාගේ යුද බිමේ කාකාරී කැලලක් අතප්පය කඩලා ගියොත් එහෙම ශල්්‍ය කර්ම මොකක් කරන්නේ රට වුව ගැපුවා. එතෙන්දි මේ මේ ටෙන්ට් එකට ගෙනිච්චා. තීනති කිරිල්ලක් ශල්්‍ය කර්ම කියන මොකක්වත් නැහැ. කපන්න වෙනවා. මොකද ඒක තමයි ඉතුරු කරගන්න තියෙන ක්‍රමය. ඒ නිසා ශල්්‍ය කර්මයේදී පවා යුද බිමේදී එක්සෙප්ෂන්ස් කියලා. දෙක තමයි අපේ ඉන්න එහෙ බාස් කෙනෙක්. ඒ බාස්කි කන්නාඩිය කාච දාලා තියෙන වික්‍රමරජ වේද මහත්තයා. කිව්වලු යකෝ ඇහි කාච දානකොට ඉවසන්න බෑ නම් පිරිමියෙක් නෙවෙයි කිව්වලු. ගැලෙවලු දැම්මයි. සිංහල සිංහලකම කියන්නේ යම් කිසි ශල්්‍ය කර්මකේ තියෙන වේදනාව බලන්න බැන්න ඌ ඒක ඊට පස්සේ පණ දීලා ඔක ජීවත් කළ වැඩක් නෑ ඔක ගෑණි. ඔකට කොන්දපණ නෑ. ඉච්චර සිංහල වේදකම. ඒකෙන් කියන්න බෑ සිංහල වේදකම ලේචයි. සිංහල වේදක වෙන වෙන මොනවාද කියන්නේ තර්ක ක්‍රමයක් තියෙනවා. ඒකේ කියලා තියෙන පෞරුෂත්වයක් තියෙනෝනේ ශල්්‍ය කර්මයකට මොනවද කියන්නේ. දැන් කරලා තියෙන පෞරුෂත්වය තිබුණත් එකයි නැතත් එකයි ජීවන වර්ණය කරලා සීන විකට කොටපත් යහරි. ඒ වගේ මම මේ කියන්නේ ප්‍රශ්න මත කරන්නේ මට පිටකොට ගියාම. දැන් අහන්න ගිය කතාව. ධ්‍යාන සුඛේ. ඉතින් ඒක නිසා අපි දැන් කිව්වොත් එහෙම නවීන විද්‍යාවේ දියුණුවේ මොකද හේතුව මේ ශල්‍ය කර්ම ශල්‍ය කර්ම වෙන සඳහා ජීවන මරණය සහ සීනති කිරීම තියෙනවා. සීනති කිරීම ජීවන වලින් කියන්නේ කැත වැඩක් නෙවෙයි. බොහොම නම්බුකාර වැඩ නිසා අද ගොඩාක් ශල්‍ය කර්ම කරනවා. සිංහල විතර මේ ශල්‍ය කර්ම අභාවයට යනවා. මේක දියුණුව. හැබැයි තව ටික දවසක් යන්නේ ඉංග්‍රීසි දෙකේ මේ ශල්‍ය කර්ම මානව විරෝධී කියලා හිතානින්ද කියෙවි. දැනට නම් අපි යන්නේ හොඳයි කියන පැත්තේ. ඒ වගේ තමයි ඒ ඒ ක්‍රම දෙක වැරදි නෑ. ජීවාණුහරණය කියන්නේ වෛද්‍ය ක්‍රමය. සීමති කිරීම කියන්නේ වෛද්‍ය ක්‍රමය. ධ්‍යාන කියන්නේ උච්චරම තමයි. ධ්‍යාන කියන්නේ නීවරණ ටික අයින් කරනවා. විසු බීජ නෑ. ජීවාණු මේ මේ හිරිවට්ටනවා. ධ්‍යාන අතට ගියාට පස්සේ යාට සෙන්සස් නෑ. ජීවාණුහරණය සීනති කිරීලයි ධ්‍යාන තියෙන්නේ. ඒක තියෙනවා නම් ඒ බෙයාෆුඩ් ડોක්ටර් කෙනෙක් කැම් uh, මේ යුද බිමේ කරනවා වගේ නෙවෙයි ගරන්ටි කරලා කරත හැකි මේ මේකෙන් ශල්‍යකම්මේ හරියනවා කියන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඊශ්වර කැපවිතිච්ච ක්‍රමයක් නෙවෙයි. ධ්‍යාන උනාතික එහෙම පිටින් කුට්ටිය පිටින්ම මේ ශාසන තතුරුලා තියෙනවා. විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන සමාධි කොටස. කියලා පැමිණෙන්නේ ධ්‍යානෙන්නේ ධ්‍යාන සම්පූර්ණ පිළියරක් තියෙනවා. නමුත් මේ මේ 1956න් පස්සේ ඇති කරපු තර්කය තමයි තර්කයටත් වැඩිය ප්‍රායෝගික ක්‍රමයේ මහසි ක්‍රමයේ ඇති කරන්න තියෙන තර්කය තමයි මේ ධානයක් ඇති කරන්න ඕනේ සප්පාය කර්ම අද තියෙන මේ ගෘහ ජීවිතයේදී සංකල්ප සමාධි ගන්න අමාරුයි. නිසා යම් කිසි කෙනෙක් කියනවා නිවන් දකින්න සමතේ අවශ්‍යමයි කියලා. ධානය අවශ්‍යමයි කියලා. අද මේ ක්‍රමයේ බහුජනතාවට කරන්න බෑ. ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා විතරක් සීමා වෙනවා. මෙන්න මේක අභියෝග කරා. අභියෝග කරලා ක්‍රම දෙකකින් අභියෝග කරා. එකක් තමයි සමතේ නැතුව විපස්සනා කරන්න පුළුවන්. සමතෙන් තොරව සුද්ධ විපස්සනා කියන වචනේ එළියට පටන් ගත්තා. ඊට පස්සේ ඒ විනාශ කිරීම කරන්න නම් මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. ඒ ඒ වෙලාවේ මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. මේ දෙකට සම්ප්‍රදාන කූල ආගම මුළුන්තරම් විරුද්ධ දෙපාරක්. මේක බුද්ධ ආගම කෙලසීමක්, නාස්ති කිරීමක් කරන්න බෑ කියලා. මහසිසාරෝ අතර මහසිසාරේ කියන්නේ බුරුමි බුරුම් මොකක්ක සම්ප්‍රදාන ගොන්නත් උන්වහන්සේ කිව්වද ඕගොල්ලෝ බෑයි කියන තර්ක කරන්නම මම ප්‍රතිඵල පෙන්නනවා. උන්වහන්සේ බහන ක්‍රම හැදී ගියා. උන්වහන්සේ අපිම බාණ්ඩි අපවත් වෙනසලා රටවල් 300ක බහන මැදස්ථාන ඇරිය හැම තැනකම කට්ටිය ධ්‍යාන සුඛයෙන් තොරව විපස්සනා ඥාන වලට ගියා. ඊට පස්සේ අද වෙනකොට ගිහි ගුරුවරු ඉන්නවා. කර්මතායේදී කලයන් ආපු ආහාරන්නේ හාමුදුරු නෙවෙයි. ගිහි ගුරුවරු ඉඳලා ඒගොල්ලෝ කරවට පස්සේ දැන් තේරෙනවා ওই ප්‍රශ්නට සාර්ථක උත්තරයක් තියෙනවා. ධ්‍යාන තියෙනවනම් හොඳයි. හැබැයි නැහැ කියලා නොකර ඉන්න ඕන ගමක් නැහැ. මෙහෙම ගිහිලා යන්න පුළුවන්. <clears throat> ඒකට කියනවා සුඛ විපස්සනාව කියලා. හැබැයි ඇලර්ජික් ගතියක් තියෙන සුඛ විපස්සනා උගන්වන කට්ටිය ධ්‍යාන වලට බනින කතාවක් කියනවා. කොනහන කතාවක්. ඒක එච්චර සුදුසු නැහැ. ඒ වගේම තමයි ඒ ධ්‍යාන පිළිබඳ ඕනෑමට වැඩි පුම්බන්න හදලා ඒකම නිවන කියාගන්න ට්‍රැප් එකකුත් තියෙනවා. එතන නිකන්තියට අහුවෙන. ඒක භයානකයි. මට වගේ. ඒක භයානකයි. ඒකට එනකොටත් හොල්ලලා තමයි අපිට හංගන්න ඔය දෙක අන්ත දෙකට වැටෙන්නේ නැතුව ධ්‍යානය හෝ සමතය හෝ හම්බෙන්න නම් පුළුවන් තරම් පාවිච්චි කරන්න. පාවිච්චි කළේ ඒක විපස්සනා සුඛේ සඳහා පාවිච්චි කරනවා. හැබැයි ඒක නෑයි කියලා කියන්නේ සුද්ධ සමත සුඛයක් විපස්සනා මේ ධ්‍යාන සුඛයක් නෑ කියලා විපස්සනා කිරිතත් අදින්න එපා. අද අපි ඉන්නේ අන්නේ ඒ මේ ඇති වෙච්ච ස්පාක් එකේ ඇති වෙච්ච මේ ওই දෙක ගැටීම නිසා ඇති වෙච්ච 아무තු එළියක් අපි ඉන්නේ. ඒ එළිය ඇති උනේ 56න් පස්සේ අතර බුරුමේ පටන් ගත්තේ 40 ගානකට. 56න් පස්සේ ඒ තියෙන එළියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට. සමාධිය අවශ්‍යයි. සමත සමාධි විපස්සනා සමාධි කියලා සමාධි જાති දෙකක් තියෙනවා. දැන් අලුත් අලුත් ධ්‍යානම අවශ්‍ය නැහැ. විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. විපස්සනා සමාධිය හරි සෙල්ලක්කාර. මේ එකම අරමුණකම හිත නිමග්න කිරීම තියෙන්නේ. එනේන දේ මෙනෙහි කිරීම තුලින් අර ඉස්සලා කිව්වේ ආනාපානයේ විවිධ පැති වෙනේ බොහොම හොඳයි විපස්සනා. සතිය උත්කෘෂ්ඨ අවස්ථාවක්. ඒකට ඒ කියන දෙයට ආසන්න කාරණාව සතිය තමයි. සතිය තිබුණොත් තමයි මෙතෙන්ට යන්න පුළුවන්. හැබැයි සතිය කියන්නේ මේක නෙවෙයි. ඒක සමාධිය. සමාධිය. ඒක පෙන්වන්නේ මෙමය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. සද්ධා විරිය කියනවනම් සතියේ. සතිය තිබුණොත් සමාධිය. ඒ කියන්නේ සතියේ අවසාන කෙලවර සමාධිය පටන් ගන්නවා. ඒ සමාධිය අවශ්‍යයි. මට දිසානායක මහත්තයා දවසක් ඇවිල්ලා ඇහුවා දිසානායක මහත්තයා කියලා කියන අපේ පෞරුදෝත්‍රගේ ඔබ වහන්සේ උත්තර හයියෙන් විපස්සනා කතා කරලා ඔබ වහන්සේ භාවනා කරනකොට වැඩියෙන්ම හරි ගියේ විපස්සනාවෙන් මම කිව්වා නෑ බොරුවනේ ඔබ වහන්සේ කරන්නේ මිනිසුන්ට බොරු ඔබ වහන්සේ කරපු ඉතින් නෙවෙයි ඔය කියන්නේ. ඉතින් කෙලින්ම කියන්නකො කරපු එක. මම කෝ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන මෙච්චරයි අපිට. උඹ නිවන් දකින්න ක්‍රමේ අනුන්ට කියන්න යන්න එපා. හැම ක්‍රමෙම ඉගෙන ගන්න. කැමැති දේ කියලා දුපා. ඒක එකයි චරිතවල හැටියට. එහෙම නැතුව ඔක්කොම විපස්සනා කළ යුතු ඔක්කොම සමත කළ යුතු කියලා අපි මතධාරී වෙන්න ඕනේ නැහැ. අපි බලන්නේ මාස කතා කරන්නේ ඇරලා මාස කියන්නේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. යන හරකයන් දිහාට පාර යන එකයි කිව්වේ. කෝකත් පවෙන්නේ නැහැ. තේරුම් අරගන්න බෑ. මුලදී ඕගොල්ලෝ ඔක්කොම මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදට එන්නේ කියලා ඇත්තික වහගෙන රවුම ගෙනියනවා. උත්තරකන් සුවති කීකර ගෝලේ වගේ ඊට බලන්න. නෑ මං කියන්නේ කොයි මිනිහක් කොයි මිනිහෙක් කරන්නේ ওই ටික තමයි. ඒ ටික ෆුල් රිස්ක් එකක්. බිස්නස් වලත් ඕක රිස්ක් එකක්, අධ්‍යාපනයේත් රිස්ක් එකක්. ඒක සද්ධාවට වටලා තියෙනවා. අපිට එහෙම කියලා දැන් ඔබහත් ඔයාගෙන තියෙන්නේ වාන්නේ. හරි. ඒ ඔයගොල්ලනේ මට ඕක කියන්නේ. ප්‍රශ්නකට ආනේ දැන් ඔබහන්සේ මගට ගිහිල්ලා ඉන්නේ. මාර්ගයේ උත්තරකම දේ මේකයි. මම දැක්ක විදිහට මම භාවනා කරන්න කැලේට යනකොට සිල්විලන ගාතාවක් දන්නේ. දැන් මම පොත්පත් කියු මිනිහෙක් නෙවෙයි. කියන අධ්‍යාපනයේ තත්ත්වෙ නෙවෙයි බණ පොත්. මට ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම කරපන්. කියපු දේ කරා. අර කලත් අර වෙලට දාලා එළවෙනවා. ඉතින් ඒ ඒ තර්කයෙන් තොරව කරොත් ප්‍රශ්න ඇතුළට නොදාගෙන කරොත් දිගට යන්න පුළුවන්. ගේමේ ගාගත්තා. බාධක නැහැ. එහෙම නැතුව අපි අර පොතේ මේ මේ ගුරුවරයාගෙන අර ගුරුවරයාගෙන ඔක්කොගෙන් කෑලි කෑලි කරන එන අර මෙන්න එන අර පොතේ මෙහෙම තියෙන ඒ තර්ක දාපු ගමන් භාවනාව වල ප්‍රශ්නයක් නෑ ඉතින් ඈ දැන් වෙන්නේ හුඟක් ඇත අරකට වෙන්නේ කියලා නෑ උන්වහන්සේ කිව්වා වගේ අපි පැටලිලා ඉන්නේ පඹ ගාලේ පැටලුම් එක්ක නේද අපි මට රණසික මැඩම් ලියලා දෙවුනා මේ සසර දනව්වේ අවියසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කියලා ලියලා ඉතින් ඒක අපි පටන් ගත්තට ප්‍රශ්න නෑ අපි අත්‍තරම පැටලිලා එච්චර ඒ නිසා පැටිලා ඉන්නවා කියලා දැනගන්න මුලදී අපිට යම් ප්‍රමාණයක් ආයෝජනය කරන්න වෙනවා රිස්ක් එකක්. මේ මිනිහා හරි ඇති මේ ක්‍රමේ හරි ඇති කියලා. ඉතින් අපි මෙතෙක් කලොත් කෙරුවනේ ඒක ඒක ප්‍රශ්නයක් නෑ. කරගෙන යනකොට මේකේදී බුදුරජාණන්සේ කියන්නේ මේ වෙන ආගම් වල මරණයට පස්සේවත් ඒක වෙරිෆයි කරන්න බෑ. හරිද වැරදිද කියන්නේ මේකේ අවුරුදු 6ක් 7ක් යනකොට වෙරිෆයි කරතයි. ඒක එච්චරයි බුද්ධ ධර්මයේ තියෙන වැඩි. මේ මිනිස්සු ඒකට බුදුරජාණන්සේ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආජීවකයක් ඇවිල්ලා අහලා තියෙනවා. අපි ආජීවකයෝ පූර්ණ කාදිනව බණ භාවනා කරනවා. හැබැයි අපිට එල්ලයක් නැහැ. ආජීවකයි කියුවම කියන්නේ තාම සම්මිය දෘෂ්ටික නෙවෙයිනේ. ඔබ වහන්සේගේ ධර්මයේ හැටියට ඔබ වහන්සේ කොහොමද දන්නේ මේක හරියටම හරි කියලා අල්ලගන්න මොනවද උපමාන? මේ පාර හරි කියන්නේ. ආනන්දමතු කියන බුදුහාමුදුර කාට යන්නේ. ආනන්ද කිව්වේ නෑ මම කියන එක හරි කියලා. අන්ත ප්‍රශ්නේ හරි මොන උපමාන තුනක් දෙන්නද? මේ උපමාන තුන දිගේ කැමති නම් කරන්න. මොකද්ද? ඔබ වහන්සේ ඔබතුමා යම්කිසි ගුරුවරයෙක් අල්ලනවා. දැන් නඩුවට මේ පෙරක දොරු අල්ලනවා කියලා ඇල්ලුවා නම් ගුරු ගුරු කෙනෙක් එයා කියන දේ කරන කරන කියන දේ කියන කෙනෙක් වෙන්න. ඒ ගුරුවරයා යථාවාදී තථාකාරී වුණම තථාකාරී යථාවාදී වෙන එක බලන්න පුළුවන්. දවල් මිගිල් රාගන්නියද කියලා ටික දවසක් ගුරුවරයා ආශ්‍රිත කරනට තේරෙනවා. ඒක එක. දෙක Taman යන්න ඉස්සෙල්ලා ඒ ගුරුවරයා අනුගමනය කරන ගෝලියෝ ටිකක් ඉන්න ඕනේ කිව්වා. Taman වෙන්න බෑ ඉස්සෙල්ලාම. ඒ ගුරුවරයා තෝරගන්න. එතකොට අනතුරේ. ඒ නිසා Taman යන්න ඉස්සෙල්ලා ඒ ගුරුවරයා දැන්ටවත් මෛත්‍රියට පාදින වෙලා තියෙනවනේ ඒ ගුරුවරයා කාගෙත් ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගුරු පරපුරක් ශිෂ්‍ය පරපුරක් ඉන්නවා. ඒක දෙක. තුන්වෙනි එකේ ශිෂ්‍යයන් අතර එක්කෙනෙක්වත් අවබෝධය දැනට ලබලා තියෙනවා. එහෙමනම් Taman මේ ඉන්වෙස්ට් කරන්නේ Taman ආයෝජනය කරන්නේ හරි තැනකදී chance එක වැඩි. ඒක ඊට පස්සේ ඒක බුදුමේ ශාන්ති කියලා දීලා කියනවා බෑන්ද ආනන්ද ශාන්ති කවදාකවත් මේක බුදුහාමුදුරු ගාවට යන්න සද්ධර්මයේ සපා ආර්ය අෂ්ටාංග මාර්ග අනුගමනය කරන්න කියලා කිව්වේ නෑ. මුළු ධර්මකෙල්ලම. ඒ තරම්ම අපි ධර්මයක ප්‍රශ්නයක් විසඳනකොට ඇඟට ගන්න බෑ. බුදුරජාණන්සේ පෙන්නපු ඉර තියෙනවනේ. අපි නෙවෙයි ඉස්ලාමයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. ඒක දිහා බලනකොට බුදුරජාණන්සේ කවදාකවත් මයි ළඟට එන්න මට වඳින්නේ එහෙම කන්නේ. මෙන්න මේ උපමාන ටිකක් තියෙනවා අනුගමනය. ඒක නිසා මේ මහසි භාවනා ක්‍රමයේදී සුද්ධ විපස්සනා ඔප්පු කරන්න හදනකොට සම්ප්‍රදායනිකුල බෞද්ධයන්ගේ අනේක ප්‍රකාර කරදරාවක්. පහරවලා. මේ හැම දෙයකටම ධර්මයෙන් උත්තර දීලා ඒක හරිය මේ පහුගිය අවුරුදු 20 ඇතුළත සජීවී ඩයලොග් එකක් තියෙන මොකක්ද මේ සංනිවේදන සංවාදයක් පුදුම සංවාදයක් තියෙන තාම ෆයිට් එකේදී ඉතින්සයික ඉන්න බෑ නිකන් කෙනෙකුට නිතරම ස්ටඩි කරන්න ඕනේ අරෙන් ප්‍රශ්න නෝ මෙහෙම ප්‍රශ්න නැහැ නැත්නම් මැරිලානේ ප්‍රශ්න එනකොට හැම එකකටම බලනකොට මේ මහසිකමේ අවසානයේ සර්වඥාන්සෙත් කෙරුවේ Hindu ආගම තියෙන ලෝකේ බුද්ධ ආගම කල කරපු දෙන්නේ එතෙන්දී নানা ආකාර වාදාවේ හැම දෙයකටම උන්වහන්සේ අවුරුදු කාලයක් පවතින උත්තර දීලා තියෙනවා. ඒ එක උත්තරයක්වත් තාමකත් තර්කෙන් පරදන්න. තර්කයටත් හරි ප්‍රයෝජනෙත් හරි කරලා හරි ගිය පිටසකුත් තියෙනවා. හැබැයි තාමත් බුද්ධ ධර්ම ගහන පිටසකුත් තියෙනවා. නාස ප්‍රමාවලට ගත්තේ කුඹුරේ ගියානම් කුඹුරේ ගොවියා නගුල වී ගස වී කරල. දැන් මේසුන තේරෙන්නේ නේ. මේ දැන් අර ලෝකේ ඇටි ගිහින් හරි තියෙන්නේ. කොහෙන්ද තුනම ගමන කරන්නේ? අයලු වන්නන්ගේ භාවනා ක්‍රමය මේ දෙකම ගුරුනේ. මොකද හදගත් ඒවා මේක අදත් පොඩ්ඩක් වෙනසක් තියෙනවා වගේ පේනවා. නෑ ඒතර වෙනසක් තියෙන්න එපා ක්‍රම දෙකක් කියන්නේ ඒකනේ දෙකේම තියෙන සුද්ධ විපස්සනා දෙකේම කියන්නේ සමතේ කරලා යන්න ඕනේ මහසි සාදු ක්‍රමේ කායනුපස්සනාව අලි පිළිවෙලට යනවා ගෝයින්කා සිස්ටම් එකේ කායනුපස්සනාව බොහොම සීමිත තැනක් දීලා වැඩි අවධානයක් දෙනවා වේදනාවට පස්සට. ඊට පස්සේ මේ දැන් ළඟදී ආය එකක් පටන් ගන්න තියෙනවා බුරුමේ ඔය ෂුවෙවුමින් සෑදෝ කියන්නේ මට උගන්වපු ගුරුහාමුදුරුවන්ගේ ඉමීඩියට් ටීචර්ගේ ගෝලියෝ ටික ඒකට චිත්තානුපස්සනා මූල කරගෙන කායනුපස්සනා වේදනානුපස්සනා ඉස්සර නෑ චිත්තානුපස්සනා ඒක සජීවී සාසනිකව වෙන්න ඕනේ වරින් වර අංකුර එන්න ඕනේ නමුත් ඒ ඔක්කොගෙම කියන්නේ මේ අනිවාර්යයෙන්ම සමත කරලා අනිවාර්යයෙන්ම කැලේට ගිහිල්ලා අනිවාර්යයෙන්ම අරන් එකතු වෙලා කරන්න ඕනේ මේ ජීවිතේ ඉන්න පුළුවන් කියන එක දැන් ඇත්තට ඒක මේ මොකද්ද වෙලා තියෙන්නේ අද මේ ප්‍රවණතාවයේ බාටපත් වෙලා අද ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ඕනම ජීවන රටාවක් කරන කෙනෙකුට යථාර්ථයට යන්න තහනම් නැහැ. ලයිසන් ඕන කරන්නේ නැහැ. යන්න පුළුවන්. බයි යනකොට යනකොට ඒගොල්ලෝ ටිකින් ටිකින් ටිකින් සීලයට එනවා. දැන් තේජනිය කියලා ස්වාමීන් වහන්සේ නමස්කාරයි. ඒ ෂෝමින් සාදේ ගෝලේ තමයි. මේ මේ ඉන්දස්සන මුවාසේ ලිමිට් කරලා යන්නේ මොකද මම කියවලා තියෙන නිසා වැඩි දැන් අර රෝග ළඟින් වගේ සමාධි දැන් සමාධි හම්බුනේ කියන කාරණාවදී හොයන්නේ. ඔය ක්‍රිස්තියානි මුක්ති ඒ එතුමාගේ තොය දේශන කරන මොකක් සතිය කියන්නේ අnder වහන්සේ කියලා කියනවනේ. මම ඉතින් ඔය ප්‍රශ්න උදේ එනකොට හැමදාම යනවා. ඒ දවසවල ඒක තාම මගේ පොත් ටික තේරම තියෙනවා. මම ක්‍රිස්මුති සමිතියේ ලේකම් වෙන සමාජිකත්වයේ ගත වෙන නමුත් ඒ වීඩියෝ බලන්න හැමදාම යනවා අන්ලෝ කොලෙජ් එකට උදාසන. මේ කාලේ පහලට හොඳ නිදහස් චින්තකේ. නමුත් භාවනා ක්‍රම ගැන අදහිලක් නැහැ. ක්‍රම ගැන ගෙනිල්ලක් නැහැ. යා කියන්නේ මේ අන්කන්ඩිෂනින් මයින්ඩ් මේ தত্ত্বගත කරන්න එපා. හිතට දාන්න එපා කුණු කංගල් ස්වභාවය දකින්න. ඇති හැටිය දකින්න. වාක්කලාට කියන්නේ මේ කන්ඩිෂනින් මයින්ඩ්, ෆ්‍රැක්ෂනල් මයින්ඩ් එක කියන්න එපා. පුංචි කාලේ අපේ හිතක් තිබුණා. ඔලිය එන හැමදේම සාදරෝ බලන ගතියක්. අර කොහොඳයි මේක නරකයි අර සාධාරණයි ඒ මොකක්වත් ඒවා. හැම දෙයක් කෙරෙම සාධාරණ වෙන්න. හැම දෙයක් කෙරෙම සාදර වෙන්න. ඒකට අපි හිත හීල් වෙනවා. අපි ස්වභාවයට යනවා. එච්චරයි කරන්න පුළුවන් දෙය කියලා. එයා සංවිධාන වලට කැමති නෑ. ඒ සර්වචනා ජීවිතයේ වෙනස් ක්‍රමයක් කියලා දුන්නේ ක්‍රමයක් කියලා දුන්න සංවිධානයක් ඇති කරා. ඊට පස්සේ අර අර තැනට යන්න පාර පිළිගන්න. ඉතින් සරයි මේ වැඩ පිළිවෙල අපි ගිනිච්චට අර හිත නිවන පිළිවෙලක් හිතේ දීගෙන නෑ එයා කියන්නේ ඇති ඇති අවබෝධ කරගන්නවා. එතකොට නිවේ. ඒ අවබෝධ කිරීමත් ලොකු දෙයක් කියලා අපෙන්නේ. සරුවචනාංශයේ මේ පැහැදිලිවම අවබෝධය සහතික කරලා මම මේක දැක්කා මෙන්න මේ ඉර දිගේ ඵලයන් ඊට පස්සේ. අපි දැන් කරන්න හදන්නේ මේ ඉරට ඉරට යන්න හදන්නේ. මේ කියන මේ අවුල් අදින් කරලා අර නිර්වුල් මාර්ගයට ගියාට පස්සේ අපිට වාද නැහැ. ඒකට කර්මත්තානක් ඕනේ, ගුරුතුත් ඕනේ. ඒකට පාර ට්‍රැක් එක ක්ලියර්. දැන් තියෙන්නේ මේ අවුලක ඉඳලා එළියට එන්නයි මේ හදන්නේ. අනාගත ටිකෙන් එළියට එන්නකට තමයි අපිට තියෙන ප්‍රධාන අමාරුව. ඒ කියන්නේ Hindu ආගමෙන් විස්තර වෙන්නේ ගොඩක් Hindu කරු කරන්නේ නමුත් මේ Hindu පදනමක් යන්නේ. නෑ නෑ යා කියලා කියනවා මේ වෙලාවේ බුදුහාමුදුරු ලෝකේ පහළ වුණොත් මං එතෙන්ට අනේක වළක්වන්න පුළුවන් జగතෙක් නෑ කියලා. මම දන්නවා බුදුජානසගේ දර්ශනය තමයි ඊටාත්ම නිර්වෘල් දර්ශනය. සමන් අනිවාර්යයෙන්ම ශිෂ්‍යෙක් විදිහට උන්වහන්සේ කකුල් දෙක ළඟට යනවා. මගේ ගමන වළක්වන්න කෙනෙක් නැහැ කියලා. මොකද මේ දැන් මාසෙක කලින් පතලා තිබුණා. ඒකද? අන්දර ඉස්සරමට පෝස්ට් කාඩ් එනවා. ඒ පෝස්ට් කාඩ් වල ලියලා තියෙනවා. ඉතින් ඒකේ මොකද හේතුව මුළු ලෝකෙටම හේතු ලෝක ගුරු තමයි ක්‍රිෂ්ණමූර්ති. එයා කියලා තියෙනවා බුදුහාමුදුරේ නම මම හිතෙන පයින් යනවා. මං උන්වහන්සේ ළඟට යන ගමන වළක්වන්න జగතිත් මේ ලෝකේ නැහැ කියලා. ඒ තරම්ම බුදුජානනාථ කෙරෙහි තන තන කියලායි කතා කරලා තියෙන්නේ. නෑ ඒව නම් පිළිපිටුවම පොළවේම ගන්නවා. උස්ස උස්ස පොළවේ ගන්නවා. ඒක නම් කොහොමද මොනවාක්ද તો කෙලින්ම කියන්නේ. ඒ කියන්නේ බුද්ධ දේශනාවෙන් අරගෙන නෙවෙයි මේ සාමාන්‍ය තරකින් අරන් පෙන්නනවා. මේ ඔබ අල්ලගත්ත මේ ගිනි කඟුරේ තමයි පිච්චෙන්නේ විනයඟුර අතර. විනයඟුර දෙනකොට පිච්චෙනවා. ඒවයි බොහොම සරලව පෙන්නනවා. කෙව නමුත් මම දැන් ඉතින් මේ වෙලාව මතක් කරගන්න. මම 10ක් අඩිකුර අරගෙන තියෙනවා. දැන් අපි මේ මම හිතුවේ ඇත්තට මේ මේ මේ ප්‍රශ්න කරන්නකෝ. ඒකට ඒකට සුදුසු ප්‍රශ්න කරන්න වඩාත් හොඳයි ප්‍රශ්න ලියාගෙන හිතලා සුදුසු කියන ඒවා ගෙනාවොත් එතකොට නෑ මං හිතන්නේ ඉතින් ඇත්තටම මේක එච්චර ජනප්‍රිය වෙන්නේ නැත්තම් මේ පැය පරියන්කයකට දාමු කියලා. නෑ වැඩ ගන්නව නම් මොනක කතා කරන්නේ නැතුව ඉන්න කුප්පි පුරවගෙන ඉවරලා hina වෙන්නේ. ඒක දෙන්නේ ආයෙ දෙන්නේ. මේ තමයි එකම වෙලාව. <laughs> ඒ ඉන්ටර් වෙලාවක් දාගන්න. හොඳයි එහෙනම් අපි මෙතනින් මේ ධර්ම සාකච්ඡාව නතර කරනවා. අපි නැවත හතරට හම්බ වෙනවා නේද ශාලාවේ. එතකොට පහට අද ඊයේ ඉන්ටර්වයුව කරපු නැති කට්ටියට සයින් කරන්න දාලා තියන්න හෙටට මං හිතන්නේ වෙලාවක් එයි කියලා ඔක්කොම වගේ අද ඉවර කරන්න බලන්න ඕනේ. සමහර විටක මට හෙට මේ වීසා වල වැඩේට කොළඹ යන්න වෙයිද කියන දන්නේ අදත් තාම ඩොකියුමන්ට් හරි ගිහලා නැහැ. ඒ මොනොත් එimhe සමහරට මට ගිහිල්ලා එන්න වෙනවා. ඒක මම නිකන් තියාගෙන